දෛ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු අපි ආරාධනා කරමු තරංගට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මීට පෙර මෙවැනි වැඩමුළුවකට සහභාගී වී ඇති අයෙක්මි පර්යංකයේදී හිඳගෙන සිටිනා ඉරියව්ව දෙස බලා සිටියා. වම්නාස් කුහරයේ පිටබිත්තියේ ආශ්වාස ප්‍රශ්වාසය ස්පර්ශ වන බව දැනි මද වේලාවකින් ඉහළට ඇදෙනා වේගය දුටුවා. ටික වේලාවක් ඉහළට ඇදී ඉන්පසු එක්තැනක නතර වී තිරස් අතට පැද්දෙන්න ගත්තා. නැවතත් එකතැන ගැස්සී ගැස්සී පාරේ පස්තලන අත්‍යන්ත්‍රයක් වගේ ඉහළට ඇදුනා. නැවතත් පැද්දෙන්න ගත්තා. ස්වාමින් වහන්ස මේ ආකාරයට කිහිප විටක්ම ඉහළට ඇදෙන්න එක තැන පැද්දෙන්න ගත්තා. ඉන් අනතුරුව හිමින් සීරුවේ සිත නිහඬ වුණා. නිහඬතාවයේ දෙස බලා සිටිද්දී වර එක මුහුණෙහි වම් පැත්තෙන් නලියනවා, විටක දකුණු පැත්තෙන් නලියනවා මෙන් දැනුණා. තවත් වර එක ඔළුවේහි පිටුපසින් මොනවාදෝ అలවලා වාගේ දැනුණා. තවත් වර එක ඔළුවේ වම් පැත්තෙන් නලියනවා මෙන් දැනුණා. මේ මාගේ සමවන්න මේ වාගේ ගොඩාක් වාරයක් දැනුණා. මේ කිසිම දෙයක් මට සතිය පවත්වන්න බාධා උනේ නැහැ. නිහඬතාවයේ දෙස මෙසේ දිගින් දිගටම බලා සිටියේදී පැය ඉක්මවන හේයින් නැගිට්ටා. සක්මනේදී ඇවිදින බව හොඳින් බලා සිටියා. වම දකුණ වශයෙන් හොඳින් සක්මන් කළා. එක් වතාවක් වම දකුණ වශයෙන් පෙනුණත් ඉන්පසු පාදය ගෙන යනවා පමණක් දකිමින් කිහිප විටක් සක්මන් කළා. ඊළඟට ඔසවනවා ගෙන යනවා වශයෙන් මළුවේ එක් වතාවක් පමණ ගොස් නැවත ගෙන යන බව පමණක් හොඳින් සතියෙන් දකිමින් සක්මන් කළා. නැවත පාදයට අරමුණක් නැතිව ඇවිදින බව දකිමින් සෑහෙන වේලාවක් සක්මන් කළා. ස්වාමින් වහන්සේ හිතින් එය ගිලිහෙනවා මෙන් දුටු විට නැවත පාදයේ ගෙන යන දෙසට හිත යොමු කළා. නැවතත් ඇවිදින නැවතත් ඇවිදින බව පමණක් දකිමින් පැය අවසන් වනතුරු සක්මන් කළා. ඊයේ රාත්‍රියේ භාවනාශාලාවේ ලනුපැදුරේ සක්මන් කරනා විට වම් පාදයේ දන හිස නැවෙන්නේ දිගහැරෙන්නේ නැති බව මට දැනුණා. එවිට මට අංශභාග ලෙඩෙකු සක්මන් කරනවා මෙන් පෙනුණා. එය සතිය පවත්වන්න මහෝපකාරී බවත් සිතුණා. සක්මනේදීම දන හිසේ අමාරුව හොඳ වුණා. උදේ දානශාලාවේදී අත් දෙකත් කකුල් දෙකත් පණ නැති බව මට දැනුණා. සතියෙන් දානශාලාවට ගිය සතියෙන් දානේ වළඳපු මට එම වේලාව එම වේදනාවන් සතිය පවත්වන්න පහසුවක් බව මට එවෙලෙම සිතුණා. ගෞරවනීය ස්වාමින් වහන්ස පෙරට වඩා ගොඩාක් දැන් සතිය පවත්වන්න පුළුවන් බව වැටහි. ඒ පින ඔබ වහන්සේට භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩය අපහට ලබා දුන්නේ ඔබ වහන්සේය ඉදිරි ගමනට අවශ්‍ය උපදේශයක් ලබා දෙන මෙන් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. මේ භවය ඔබ වහන්සේගේ අන්තිම භවය වේවා. එතෙක් නිරෝගී වේවා, දීර්ඝායුෂ ලැබේවා. තෙරුවනේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ ආරක්ෂාවත් নিরතුරුව ලැබේවා. ඒවනන්ට අබ්බර දිගපති වැඩි ලියුම කෙටි කරන්න තිබ්බා ඌව කපලා දාලා. කෙසේ නමුත් අර පළවෙනි ටික අහගෙන ඉන්නකොට තේරෙනවා සක්මනයට වඩා පරියංකේදී යෝගාවචර යම් යම් දක්ෂතා තිබිලා තියෙනවා. පරියංක සක්මනේදී පොඩි පොඩි සුද්ධ කළ දෙන්න කොටස් තියෙනවා කමටහනේ. ඒකට මම මේ කතා කරන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මූදු වෙරළට ගිහාම හොඳටම තුනී වතුර දිහා බැලුවොත් එක එක රැලි ඇවිල්ලා බින්දිනවා තේරෙනවා. ලොකු රැල්ලක් ඉඳලා බින්දිලා ආපහු යනවා. තව රැල්ලක් එනවා බින්දිනවා. එතකොට අපිට රැලි ගණන් කරන්න පුළුවන්. මොහොතේ අන්තිම තුනීම වතුරේ රැලි ගණන් කරන්න ඕන. නමුත් අපි ඒක දිහා බලාන ඉඳලා හුඟ දෙනෙක් බලන්නේ ඒක තමයි. ඊට පස්සේ පොඩ්ඩක් ඇතුළට බැලුවොත් රැල්ල උඩට ඉස්සලා හේම යට යනවා. ඒ ළඟම තව රැල්ලක් තියෙනවා. ඒ රැලි ගණන් කරලා ඉවර කරන්න බෑ. තව පොඩ්ඩක් ඇතුළට ගියාම සිලිලාරයක් තියෙනවා. රැලි ගණන් කරන්න බෑ. කැඹුර වැඩි වෙන්න වැඩි වෙන්න ඈත සිටිජේ කිසිම හැලහොල්මක් නැහැ. හරියට කෙලින්ටර් එකක් ඇඳ වගේ පේනවා. මේ එතෙන්ට ගියා නම් එතනත් රැළ තියෙනවා. දැන් පේන්නේ හැතැම්ම පහක් ඈත. ඒ වගේ තමයි භාවනාවේදී භාවනාවට බහැපු ගමන් මේක බින්දෙන එක එක රැල්ල පේනවා. මේ ආස්වාසය, මේ ප්‍රස්වාසය, මේ වම, මේ දකුණ කියලා පේනවා. දිහා බලාන හිටියොත් ආස්වාද ප්‍රස්වාස දෙක වෙන් කරගන්න බෑ. හැබැයි හුස්ම තියෙන බව තේරෙනවා. එන්නේ එන්නේ යනකොට අර එක එකක් වෙන් කරගන්න බින්දන රැලි ගණන් කරන්න මොකුත් බෑ. හැබැයි මුහුද දිහා බලන ඉන්න බවත්, කම්පන චංචල වේගයක් බවට පත් වෙන බවත් ඈතට යන්න යන්න නිශ්චල වෙලා හරියට තනි ඉරට යනා වගේ ඒකාග්‍ර වෙන තැනට යනවා. නමුත් අර තුනීම රැල්ලේ තියෙන සිද්ධි බහුලකම විචිත්‍රකම සිටිදී නෑ. එතෙන් තමයි භාවනා ගැඹුරුම තැන. එතෙන් යන්න ඉස්සෙල්ලා කිව්ව අපි නින්දට වැටෙනවා. නැත්නම් ආයෙ ගෙනල්ලා අර තුනී රැල්ල බලන්න අපි පෙළඹෙනවා. එතකොට ඉන්නේ භාවනා දියුණු වෙන්නේ භාවනා අලුත් වෙනවා අලුත් වීම අලුත් වීම හොද මඩේ දැම්මා වගේ වෙනවා ඒක ලියවිලා තියෙනවා සක්මණේ සක්මණේ ලියලා තියෙනවා මට අර වම දකුණු වශයෙන් වෙන් කර ගන්න බෑ යවනවා විතරක් දැනි දැනි ඉන්නකොට දැනිලා තියෙනවා මොකද්ද ඔය නිසා ආයෙත් ගෙනල්ලා යවනවා තියෙන එකට මම ගෙනත් තිබ්බා කියලා ලියලා තියෙනවා ඒ කියන්නේ අමුක අමු මේ තැම්බෙන බතට ඇල් වතුරක් කරලා බත කුඩම් ගහනවා ඉතින් කමඨාන සුද්ධ වෙනවයි කියලා කියන්නේ ඕනෙම අරමුණක්. වම දකුණ හෝ පිම්බි වැකිලිම හෝ සක්මන හෝ එකම බලාන හිටියොත් ඒක එන්න එන්න එන්න එන්න සියුම් වෙලා එකින් එක වෙන් කරගන්න බැරුව ඔක්කොම ඇනිලා අපි කියන්නේ හැඳි ගෑවෙනවා කියලා ආන්නෙම හැඳි ගෑවිලා යනවා. ඒතකොට පුදුම කම්මැලිකමක් යනවා. පුදුම නීරසකමක් වෙනවා. පුදුම මුස්පීන්තු ගතියක් වෙනවා. පුදුම කාලකන්ණි ගතියක් පේනවා. අපි කරන්නේ ඒකට ආයසරයක් අර අමු කරගන්න. ඒ අමු කිරීම කරන්නේ Tamange මෝඩකම නිසාමයි. ඉතින් භාවනා සුද්ධ වුණා නම් කමට හනියා ආයේ බහනට අත තියන්නේ එහෙම ඒක ඒක හැඳි ගෑවිලාම යණ්ඩායි. එතකොට තේරෙන්න පටන් ගන්නවා අන්තිමට මේ වම ගත්තත් දකුණ ගත්තත් ආශ්වාස ගත්තත් ප්‍රශ්වාසය ගත්තත් මේ සියල්ල මේ ශක්තියෙන් තමයි හැදෙන්නේ. හැදිලා ඒක කෙලවරට ගියොත් ගණන් කරන්න නම කියන්න අඳුන ගන්න අනන්‍යතාවයක් තියෙනවා. ගැඹුරට ගිහිල්ලා බලනකොට ඒ සියල්ල හැදීමේ ශක්තිය තියෙනවා. මේක ආස්වාසියක් දන්නෙත් නැහැ ප්‍රසවාසයක් දන්නෙත් නැහැ. හැබැයි අවදි භාවයක් තියෙනවා. ඉතින් මේක හරි අමාරුයි කෙනෙකුට එක ජීවිතයක එක පරියන්කයක මේ අරමුණ විපරිණාමයටපත් වෙනකොට ඒක දේශ ඇඟිලි ගහීමකින් තොරව ඒකට වෙන්න දීලා බලනින්න වැඩිකම නිසා තමයි අපි අමු කරගන්නේ වැඩි. ආයෙ ගෙනල්ලා මෙනෙහි කරන්න පටන් ගන්නවා. ආයෙ අරමුණ අඳුරලා දෙන්න පටන් ගන්නවා. ආයෙ ගොරෝසු කරගන්න පටන් ගන්නවා. ඒ මොකද ඒ අරමුණ ගෙවෙනකොට මම යන්නේ අරමුණ ගෙවෙනකොට මාන්නේ නැහැ. අරමුණ ගෙවෙනකොට ආශාව නැහැ එපා වීම එනවා. ඉතින් අපි කරන්නේ ආය ආශාව ඇති කරගන්න, ආය මාන්නේ ඇති කරගන්න, ආය මමයා කරන්න වම දකුණ මෙනේ කරනවා, ආස්වාස් ප්‍රස්වාස් ගෙනත් දා ගන්නවා, අමු කර ගන්නවා කියලා මේකට කියන්නේ. නැත්නම් හොදෝද මඩේ දාන. ඉතින් එහෙම නොවෙන්න තමන්ට නම් කවදාකවත් හිතෙන්නේ නැහැ කියලා බුදුජානනාංශ කියනවා. කමඨාන සුද්ධ වෙන්න ඕනේ. කවුරු හරි කියලා දෙන්න ඕනේ ওই භාවනාව එහෙම මේ නීරස වේගන යනකොට ඒකාකාරී වේගන එනකොට ආය අලුත් කරන්න එපා. මේ නීරස වෙන බව දැනගෙන ඒකාකාරී වෙන බව දැනගෙන ඒ දෙසම ඒ ගත්ත ගැම්ම දිගේම යන්න දෙන්න නම් නිවන් දැකලා තියෙන්න ඕනේ වගේ හරණක් අල්ලතු. නැත්තම් ඒ භාවනාවට අනුග්‍රහ කරන්න බෑ. අපි කෙරුවොත් අනුග්‍රහයක් පෘ탁ජන අනුග්‍රහයක් තමයි කරන්නේ. කෙරුවොත් අනුග්‍රහයක් කෙලස් අනුග්‍රහයක් තමයි කෙරෙන්නේ. ඒකට යන්න දුන්නොත් මේකට යන්න දෙන්න ඕනේ. එහෙමයි ඒක දැන් එයා වැඩේ බාරන තියෙන්නේ. මම එයා පැත්තකට වෙන්න ඕනේ. අතපත ගෑවි නැතුවට යන්න දෙන්න ඕනේ කියලා කවදාකවත් භාවනා කරන යෝගාවචරයට හිතෙන්නේ නැහැ Tamange ඥානෙට. ඒකට තමයි කමඨාන සුද්ධ කරනවා කියලා කියන්නේ. කමඨාන සුද්ධ වුණත් එතෙන් ඩන්ටේ කොනින්දට වැටෙනවා. එක්ක නැත්නම් නීරස වෙනවා, එක්ක කම්මැලි වෙනවා, කර්මස්ථානචාරත්ව මාරු කරනවා, නැත්නම් අරමුණු මාරු කරනවා, නැත්නම් වෙන භාවනා මධ්‍යස්ථානයකට යනවා. ඒ නිසා භාවනා නොකරන එකම නෙවෙයි අපි නිවන් දකින්න කාරණාව මේ භාවනාවට නිසිනින්ද වැඩෙන්න දෙන්න දන්නේ ඇඟිලි ගන්න වැඩි. මුලදී ඇඟිලි ගහන්න ඕනේ ඒක ඇත්ත තමයි. නමුත් මේ වගේ භාවනා එහෙම තුනී වේගන ගෙවිගෙන යනකොට ඒකට මේ වැල යන පැත්තට මැස්ස ගහගෙන ගහන්න දෙන්නේ අපිට. අපි ආය හරි ගසන්න හදනවා. මේක ලස්සනට තියෙනවා මේකේ වාක්‍යයක ලියලා සක්මන් භාවනාව ගැන කියන එකේ අල්ලන්න පුළුවන් දේ වාක්‍යය ඔය ලියලා තියෙන එකේ. ඒක තැනක ලියලා තියෙන මං ආපහු ගෙනලා ඒස යැවීම බලන්න පටන් ගත්තයි කියලා. අන්න ඒක තමයි යෝගාවචර විශ්ින් කරලා තියෙන වැරද්ද. මේ පුළුවන් නම් කියවන බණ්ඩේ වාක්‍යයේ අඩු ගානේ ලියපෙන්නනාට එතකොට ටොක්ක්ක් කරනවා වගේ තේරෙනවා මේ කියන්නේ මොකද්ද කියලා. අනික් කට්ටිය නැතිද ඉතින් කාලා නිදින වෙලාවනේ. ඒ කට්ටිය ඉන්නේ පොඩ්ඩක් නිදාගෙනවා. සක්මනේදී ඇවිදින බව හොඳින් බලා සිටියා. වම දකුණ වශයෙන් හොඳින් සක්මන් කළා. එක් වතාවක් වම දකුණ වශයෙන් පෙනුනත් ඉන්පසු පාදයේ ගෙන යනවා පමණක් දකිමින් කිහිප විටක් සක්මන් කළා. ඊළඟට ඔසවනවා ගෙන යනවා වශයෙන් මළුවේ එක් වතාවක් පමණ ගොස් නැවත ගෙන යන බව පමණක් හොඳින් සතියෙන් දකිමින් සක්මන් කළා. නැවත පාදයට අරමුණක් නැතිව ඇවිදින බව දකිමින් සෑහෙන වේලාවක් සක්මන් කළා. ස්වාමින් වහන්ස හිතින් එය ගිලිහෙනවා මෙන් දුටු විට නැවත පාදයේ ගෙන යන දෙසට හිත යොමු කළා. නැවත වාක්‍ය තුන තමයි මම කියන්නේ මොනවාක්වත් නැති විදිහට ගිවෙනවා දකින්නකොට දැන් අතින් පාලනේ ගිලිහෙනවා වගේ තේරෙනවා. මමයා නැති වෙනවා වගේ තේරෙනවා. මාන්නේ කරගන්න බැරි වෙන. ඒකට ආයෙ ගෙනල්ලා අමෝරාවෙන් යවන වෙන්නේ යවන পায়ට හිත මෙනෙහි කරලා ගොරෝසු කරගන්න. අන්න ඒක නොකළ යුතුයි. ඒක තමයි ඒක ලියලා තියෙන්නේ හොඳ ඒක අවබෝධයකින්. ඒ ලියපෙකනට ස්තුති කරාට කියන්න තියෙන්නේ එහෙම වෙන්න එපයි. ගෙවෙන ගෙවිල්ලට යන්න දෙන්න. පාලනයක් තොරව යන්න හදනවනේ. සරුංගලේ නූල කඩලා යනවාගේ යන්න අරින්න. හිතන්නේ එහෙම අභ්‍යාසයෙන් තොරව මරණ මොහොතට අපි මුහුණ දුන්නොත් අපි කොච්චර නටයිද මේ ආපහු මේ දරුවණ්ඩයි වස්තුවටයි භෝගේ අල්ලගන්න. කොහොම කරත් ගසාගෙන යන වෙලාව. කර්මනේ හිටපන් කද්දාවත් බෑ. පිටින් අර මොකක් හරි මේ ඉතුරුච්ච කුණු කන්දලයකට හිත බැඳගත්තොත් එතන ගෙවලෙක් වෙලා, එතන ගෙම්බෙක් වෙලා, එතන ගැරන්ඩියෙක් වෙලා, එතන වැල් ගැඩවිල්ලෙක් වෙලා උපදිනවා. ඒ වැල් ගැඩවිල්ලත් හොදයි. ඇයි Tamangeම අසුචිනේ ගන්නවන්නේ. ඒක යන්න ඇරියා නම් මේ ගෙවිලා ගෙවිලා තව පොඩ්ඩයි තියෙන්නේ. මැරෙන්නත් නෙවෙයි මේ. හැබැයි මරලා තමයි උගන්වන්නේ ওই පාඩම. ඔතන පොඩ්ඩක් එහාට ගිය ගමන් මරණය අත්දකින්න යා. අන්නේ මරණය අත්දැකකට පස්සේ තමයි අමරණීයත්වයටපත් වෙන්නේ. නමුත් මරණයට යනකොට සහ ගහන හාලවනවා, දඟලනවා, නිදිමත වෙනවා, තලුවක සාදාලා නැගිටිනවා නැත්නම් ආයේ වම දකුණ හොයනවා. ඒකට තමයි මම කියන්නේ. ඒක තමයි කෙලස් කියන්නේ. ඒක තමයි මාරය කියන්නේ. ආන්නේ ටික නොකර ඉන්න පුළුවන්. අමාරුයි. ඊට පිට වැඩි හොඳ මොනවා හරි කරන එක කරන හැම දෙයක්ම කෙලස්. ඒ ප්‍රශ්න ලියපේ කරන්නට තේරෙනවද මන් දන්නේ. කැමතිද ප්‍රශ්න දීපේක නැත උසන්. නෑ. එයා කැමති නෑ මම කියන මම පෙන්ලා දෙනවලත් කැමති නෑ කියන්නේ. භාවනාට නාම නම් හොඳයි කියලා හිතන ඇති. කවුරුට අනත් ලිව්වේ නැත්තම් හොඳයි කිය. කෙසේ නමුත් මේක තේරුම් ගන්න අන්නේ පාලනයෙන් තොරව ගිලිහිගෙන පාලනය ගිලිහිලා මේ යන්න හදන වෙලාවේදී කරුණා කරලා ආය අමු කරන්න එපා මේ බැත්තෙන තැඹෙන බතට ඇල්ලතුරක් කරන්න එපා එහෙම යන්න දෙන්න ඒ කෙනාට බැන්නම් අනික් කට්ටිය හරි කරන්න අපි යනවා ඊගා ප්‍රශ්න අති ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ දිනයේ මා යොමු කළ කමඨහන් ඉල්ලීම හා පිළිතුර සඳහන් කරමි ප්‍රශ්නය පර්යංකේදී හා සක්මන් කරන අවස්ථාවල සිත පිට ගියත් නැවතත් ආනාපානයට පැමිණීමත් එසේම සක්මනේදී නැවතත් පාදයට සිත යොමු වන බවත් නිරීක්ෂණය විය. මූල කර්මස්ථානයට යොමු වන සමාන ලැබුණ උපදෙස සිත නැවත පැමිණි අවස්ථාව මනවින් නිරීක්ෂණය කර බැලීමටයි. පිළිතුර නිරීක්ෂණය කළෙමි. මම යා නැතිනම් සිත ගෙයි තුලම සිටි බවකි. මූල කර්මස්ථානයේ දිගටම පැවති බවය. මූල කර්මස්ථානයේ දිගටම යන අතර ඉහලින් හෙවත් මතු පිටින් සිත වෙනස් වන බව දුටිමි. අපේක්ෂාව සිතේ මෙම චංචල ගතිය මගහැර දිගටම මූල කර්මස්ථානයේ පිහිටුවා ගැනීමට උපදෙස් දෙනසේක්වා. ඔබ වහන්සේගේ උපදෙස් අනුව වීරයෙන් යුතුව ඉදිරි දින පහ කටයුතු කරගෙන යාම සඳහා ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ওই මුල් කියු ප්‍රකාශය හරිනම් අන්තිම ප්‍රකාශය ඉල්ලන්නේ නැහැ. එකම අරමුණේ හිත පවතින කියලා හිතුවට ඉබ්බන්ගේ පියාටු නෑ, හාවන්ට අං නෑ. හිත පණිනවා පැන්නට තතිය කැඩෙන්නේ නෑ කියන එක විතරයි දැනගත්තේ. මේ ඔක්කොම තියෙද්දි ආයසරයක් කියනවනම් අනේ මගේ හිත මෙතරම් තියලා දෙන්න කියලා ඒ කියන්නේ අර තමන්ම අත්දකපු පළවෙනි කාරණාව අගේ කරන්න දන්නේ නෑ. හිතේ එහෙම හිටින්නේ නෑ කාගවත් හිටින්නේ නෑ. අපි කිව්වොත් එimhe මට වතුර ටිකක් දෙන්න මේ තෙතමනේ නැති එකක් කියලා. තෙත ගතිය නැති වතුර හොයන්න බෑ වතුර තමයි තෙත ගතිය කියන්නේ හිත කියන්නේ කම්පන චංචල නොකෑමන දහවදුර පට්ටපඳුර එකක් යණ යන තැන දැනගන්න ඉච්චරයි අපිට කරන්න තියෙන්නේ යහන තැන නතර කරන්න බෑ පහු වෙනකොට එහෙම එකක් වෙනවා නමුත් ඒක හිතලා ගන්න බෑ. ඒ නිසා දැන් ওই ඉස්සලා කියපු විදිහට හිත පිට ගියාට නැවත ඇවිල්ලා බලනකොට මූල කර්මස්ථානේ තියෙනවා. ওই පොඩි පොඩි හැලවම් ප්‍රතිමුණට බහනා වෙලා තියෙනවා කියන එක දන්නවනම් ආය හිත පිට නොයාවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. එහෙමනම් අර තමන් දබපු අත්දැකීමටම අව탁සීරුවක් වෙලා තියෙනවා. ඒක නිසා අර ඒ ඉල්ලීම අපේක්ෂාව පැත්තක දාලා අර ලැබපු අත්දැකීම වශී කරගන්න බලන්න. ඒක පුළුවන් තරම් සිද්ධි වෙන්න අරින්ද නැවත නැවත කරන්න කරනකොට Tamanටම උත්තරය හම්බෙයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම ආදුනික යෝගියෙක් වෙමි. සක්මනේදී සිත එකඟ පාවයටපත් වූ පසු සක්මන සමග සිත හැසිරෙන ආකාරය විමර්ශනය කෙලිමි. විදාන දෙන දැනගන්න විදාන දෙන දැනගන්න ස්වභාවයක් සිතෙන් ප්‍රකට වෙයි. සක්මන තුල විවිධ වූ වෙනස්කම් වරහන් ඇතුලේ එසවීම, ඇදීම්, තැබීම සියල්ලම විදානානුකූලව දැනගනිමි. දැනගනිමින් වේයයි මට වැටහුණි. උදාහරණයක් ලෙස සක්මන කළ යුතුයයි විදාන දෙන්නේ සිතය. ඒයින් පසු පොළවේ තිබෙනා දෙපා වලින් එකක් එසවෙන්න එසවෙන්නේ ඒ අනුවය. එතනදී සිත ඒ পায় එසවීම දැන දැනම දැන දැන එසවීම ප්‍රමාණවත් වෙන තැන දක්වා තව තව ඔසවන්න විධාන දෙයි. ප්‍රමාණය හරි පසු ඇති විධානයද ඇදිය යුතුය. විධානයද එයද ආරම්භයේ සිට ක්‍රමයෙන් අග දක්වා තව තව තල්ලු කරන්න යන විධානයද දැනගනිමින්ම දැනගනිමින්ම ඒ අනුව ක්‍රියාකාරීත්වයද වෙයි. পাය තැබීමේදී කටුවක් වැනි බාධකයක් පොළවේ තිබෙනු ඇසින් දැක්කහොත් තියන්නට පහත් කළ පාදය පවා තියන්නට එපායයි මග වෙනස් කර තියන්නේයයි අන කරන්නේද සිතයි. ඒ අනුව සිතෙහි ලක්ෂණ දෙකක් මට ප්‍රකට වේ. එක පාද එසවීමට පවා අනකිරීම, දැනගැනීම, අනකිරීම නැවත පා එසවීම සිතම මෙහෙයවයි. ඒ ඒ සිත් එතනම මැරි අලුත් සමාවන්න ඒ ඒ සිත් එතනම මෙරි අන කිරීමකට හා දැන ගැනීමකටම සිත් වෙන වෙනම ඉපදී ඒවා නිවේ. එකක් එකක්ම ඒ ඒ මොහොතේම නැති වෙයි. පංච උපාදානස්කන්ධය දෙසට යොමු වීම ඒ පා චලනයන්ට මුල්වන රූපය රූප උපාදානස්කන්ධය ලෙසද ඒ සක්මනේදී විවිධ රළු හා සියුම් ගැටීම් නිසා ඇතිවන විඳින සැපය හා කටුක බව වේදනා උපාදානස්කන්ධයද තෙත පොළොවේහි හඳුනාගත හැකි දියර වරහන් ඇතුලේ තෙත ආපෝ හඳුනා ගැනීම රළු සිනිඳු බව හඳුනා ගැනීම සහ ගැනීම සහ උපාදාන සමාවන්න සමාන හඳුනා ගැනීම සංඥා උපාදානස්කන්ධය ලෙස ඒ ඒ තැන සිතෙහි පෙර මුලින්ම කිව් සකස් වෙන ස්වභාවය සංකාර උපාදානස්කන්ධයේද ඒ ඒ තැන පයෙහි කයෙහි ඇතිවන යම් යම් දැනීම් දැන ගැනීම විඥාන උපාදානස්කන්ධය ලෙසද වැටහි. මේ සියල්ලම සංකාර උපාදානස්කන්ධයන්හි ඉපදීම නැති කල ඉතිරි කිසිවක්ම නූපදී. ඉපදෙන විට මේ සියල්ල උපදී. පවතින විට මේ සියල්ල පවතී. අතුරුදහන් වන විට සියල්ල අතුරුදහන් වේ. මේ මට පංච උපාදානස්කන්ධය වැටහුණු අයුරුයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මට මෙය පිරිසිදු කර තවදුරටත් පහදා දෙන්න. හොඳම වැඩේ නම් වෙන කෙනෙක් පිසුදු කරලා පහදා දෙන එක නෙවෙයි. මේක අනුපස්සනා කරන්න, අනු අනුපස්සනා කරන්න, මේක අනුවම භාවනා කරන්න. එතකොට හරි දේ ප්‍රත්‍යක්ෂණය වෙනවා. නැවත නැවත කරනකොට තහවුරු වෙනවා. වැරදි හැලෙනවා. එතකොට ඒක ආයේ වර්ධින්න දෙයක් නැහැ. කවුරු හරි කිව්වට පස්සේ ඒක පිටින් ගත්ත ණයට ගත්ත දෙයක්. හැබැයි ඒක රසයි. ඉතින් ඒ නිසා අපි අහන ගතියක් තියෙනවා. නමුත් මේ කියලා තියෙන විදිහේ දොස් නැතුව නෙවෙයි නමුත් වැඩියෙන්ම දෝෂේ තියෙන මෙතන මේ විඥානස්කන්ධය තේරුම් ගනිමිදි කියලා මට හිතෙනවා. නමුත් ඒකත් එච්චර වැරද්දක් නෑ මේකටම නැවත වෙන්න දෙන්න. වෙන්න දෙනකොට තේරෙයි මේ මේ මේ කාමරේට විදුලිය තියෙනවා. මේක ස්විච් එකක් දාපම එළිය වැටෙනවා. තව ස්විච් එකක් දාපම ෆෑන් එක කරකිනවා. තව ස්විච්චයක් දාපම ෆ්‍රිජ් එක වැඩ කරනවා. තව ස්විච්චයක් දාපම හීටර් එක වැඩ කරනවා. මේ විදුලිය කොයි කොයි තැන දේවන්නේ ඒ විදිහට ඒවා කරකිනවා. හැබැයි විදුලිය ගලන තාක්කල් තමයි යන්ත්‍රය වැඩ කරන්නේ. ඊට පස්සේ මේක යකඩ වෙනවා. මේ ෆෑන් එකට විදුලිය දීපු ගමන් යකඩ යන්ත්‍රේ වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ තමයි මේ මේ රූකරේ මේ රූකඩේට මේ චිත්ත වේගය ධාරාව දීපු ගමන් මේ රූකඩේ වැඩ කරනවා. හොඳට බැලුවොත් ඒ ධාරාව දීපේක වැඩ කරාට අනිත්‍යව අකර්මණ්‍යයි ඒ වෙලාවට. අනිසව අන්තභාග වෙලා තියෙනවා. නමුත් අපි අර ධාරාව දෙන එක විතරක් දන්න නිසා, මෝඩ නිසා අපි, අපි දැනුම පටු නිසා, ඒ වෙලට අකර්මණ්‍ය වෙන පැත්ත අපිට වැටහෙන්නේ නැහැ. එසා කිසිම වෙලාවක අපේ ශරීරයේ අංග සම්පූර්ණ වැඩ කරන්නේ වැඩ කරන්නේ රූකඩේ. විධානයේට යනවා. අනිත්‍ය වේට අනුයාත වෙනවා මිසක්කා. බොහොම ඩිංගිත්යි මේ චේතනාට අනුව හිතේක වැඩ කරන්නේ. ඉතින් බුදුචාන් වහන්සේ මේක අල්ලලා දෙන්න කියනවා කිසිම චේතනාවක් කරන්නේ නැතුව පරියන්කේ ඉඳලා තක්මන චේතනාව තියෙනවනේ ඔසෝනවා යවනවා වම දකුණ මොකක්වත් නැතුව වෙන දේ තියා බලන්න. එතකොට පේනවා කිසිම වේද චේතනාවක් තිබුණත් නැතත් යන්ත්‍රේ වැඩ. හෘද වස්තු ගැහෙනවා, කේස් වැවෙනවා, නියපොතු වැවෙනවා, බඩේ ආහාර දිරවනවා, කොන්ද රිදෙනවා. මේ ඔක්කොම දිහා බලනකොට වෙනවා මම අවශ්‍ය නැහැ ඒක යනවා. සක්මන් කරනකොට මම වැඩ. ඔසෝපං ගිනියපං තබපං කියනකොට ඒ ඒ විධානය ඒත් කුට්ටියක් නෑ ක්‍රියාවලියක් තියෙන ක්‍රියාවලිය තියෙනකන් එසවීම සිද්ධ වෙනවා. යවන ක්‍රියාවලිය තියෙනකන් යවීම සිද්ධ වෙනවා, තැබීම සිද්ධ වෙනවා. මේවා එතන එතන සම්බන්ධයක් තියෙනවා. සක්මන් නොකර අපි එතින්දා බල්ලන්ට හැතැම්මනා වගේ ඇවිදින වෙලාවක හිතනද අපි අපි ගැන මොනවද දන්නේ කියලා. එහෙම නැත්නම් කවුරු හරි ඉස්සරහ රූපසුන්දරියක් ඇවිදිනකොට හිතන්නකෝ රූපසුන්දරි තරංගයකට යනකොට අංගපතක පාගෙන අංග උඟු ඉබිඟි කරගෙන උඹර පපා යනකොට ඔය මොනවත් කරන්න වෙන්නේ නැහැ නිසා කියනවා මේ රූපසුන්දරි තරංගන්නේ ගැලියකට ගිහිල්ලා නිකාං යහට මෙහාට යනකොට මේ රූකඩේ ඇවිදින හැටි බලන්න. අපි වෙන කෙනෙක් ඉස්සරහා මොන තරම් රංගපෑමක් කරනවා. නැත්නම් එකකටවත් කියන්න පුළුවන් මේ මේ මම දන්නේ නැතුව සිද්ධ වුණයි කියලා. උගුරට රබොත් වෙන්න බෑ. භාවනා කරපේ කරන්න දන්නවා. අපේ හැම අංගර දඟරයක්ම දැන දැන දැක දැක කෙරෙන. ජීවිත කොච්චර ශක්තිය නැස් වෙනවද? කොච්චර අනුර කෙලෙස් උපදවනවද? භාවනා කරනකොට විතරක් තේනවා මෙන්න මේ ක්‍රියාකාරකම් අඩු වෙන්න අඩු වෙන්න ඉන්ජන චංචල කම්පන කම්පන ප්‍රපංචන අඩු වෙන්න අඩු වෙන්න කෙලෙස් අඩු. අපි gedara හිටියා නම් මේ වෙලාවේ මොකද කරන්න කියලා හිතන්න. මොන තරම් වැඩද? ඒ කරන හැම වැඩකින්ම තව කවුරු හරි ඇවිස්සෙනවා මමත් ඇවිස්සෙනවා. ඒ තරමට කෙලෙස්. ඒ නිසා මේ යමක් නොකර මේ ඉන්න වෙලාවේදී චේතනාපූර්ව චේතන නැතු කොච්චර අමාරුද කියලා බලන්න. ගෙදර ඉන්නකොට නම් හිතනවා අනේ අත අපිට අත තියන්න පොඩ්ඩක් වෙලා විවේක ගන්න තියෙනවා නම් හොඳයි කියලා. දැන් ඇවිල්ලා විවේකේ දුන්නට පස්සේ පොඩ්ඩක් දුවලා ඉන්න තියෙනවනම් ගෙදරට ෆෝන් කෝල් එකක් දීලා ඉන්න තියෙනවනම් පත්තරේ පොඩ්ඩක් බලලා ඉන්න තියෙනවනම් කියලා වෙන මොනවාදෝ චේතනා වැඩ කරනවා. ඒ නිසා එක චේතනාවක් දීලා බලන්න වැඩ කරන හැටි ඊට පස්සේ ඉදිනදා වැඩවල චේතන රාශියක් වැඩ කරනවා. එතකොට මේ යන්ත්‍රය වැඩ කරන හැටි බලන්න අසතියෙන් ඉන්නකොට බලන්න එක්කෙනෙකුටවත් න්‍යාය පත්‍රයක් නැහැ. ඔක්කොමලා දුවන්නේ කෙලස් දුන්නට වන තාලට තමයි. රූකඩේ නූල් අදින සාගර නඩනා මිසක රූකඩේට හැකියාවක් නැහැ නටන්න. ආන්න එක තේරෙනකොට භාවනාවේදී භාවනා දාලා යන්න හිතෙනවා. හැබැයි මෙතෙක් කල් හිතුවේ මම තමයි මේ කෙරුමා මම තමයි අයිතිකාරයා මම තමයි විධායකයා මම තමයි නේවාසිකයා කියලානේ. මේ අඩු ගන්න මේ තමන්ගේ ගෙට බලනකොට ඒකවත් නැහැ. ඒකත් වැඩ කරන්නේ ඒ ලයිට් එක දානකොට විදුලිය දාන එනකොට ලයිට් එකපත් වෙනවා වගේ වැඩක් මිසක් ආ ලයිට් එකට පුළුවන්කමක් නැහැ විදුලිය නැතිවපත් වේ. විදුලිය ආවට පස්සේපත් වුණු වින්නත් බෑ. ආන්නේ ක්‍රියාවලිය දකින්නකොට හැම කෙනාම ඒ යන්ත්‍රේ වැඩ කරන බව දැනගත්තට පස්සේ අපිට මේ හම්බෙලා තියෙන මේ යන්ත්‍රේ මේ මනුස්ස යන්ත්‍රේ ඒකට මිස මේ බොක්සින් ගහ ගන්නයි රූපසුන්දරී තරඟ වලට යන්නයි එහෙම නැත්නම් ආයෝමේ පුරුෂයා වෙන්නයි ඒ කෝලම් වලට මේ නිසා රූප ඇවිදලා බලන්න අර ඉස්සලා එක්කන කිව්වා වගේ අන්තභාග රෝගියෙක් වගේ ඇවිදිනවා පේන්න පටන් අර ගන්නවා. ඉතින් උඟ දෙනකොට අමාරුයි ඒක දැක දැක සක්මන් කරන්න. මොකද එතකොට ආත්ම නිෂේධනයක් වෙනවා. ඉතින් ඒක නිසා මේක තව කෙනෙක්ගෙන් අහනවට වැඩිය මේ මොකද්දයි මේ වෙන්නේ කියලා මේක හරි කියලා తాවකාලිකව හිතාගෙන මේකම කරන්න ලක්ෂ වාරයක්. ඒකට ඕන ටික නතර වෙයි. බොරුව ඡටගති මායවි ගති හැලේ. ඊට වෙන ක්‍රමයක් නැහැ. නිසා මේ ක්‍රමේ හරි කියලා මම විශ්වාසයෙන් කියන්නම්. නමුත් මේක දිගට කරලා බැලීම සඳහා Taman උනන්දු වෙන්න ඕනේ. ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. අපි යමු ඊගා ප්‍රශ්න. ආස්වාස ප්‍රාස්වාස සමාන සම්මත. ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ හවස ඔබ වහන්සේගේ ධර්මදේශනය ශ්‍රවණය කළ මට සිතට නැගුණු බලවත් දහම්බර මෙතෙක් ඇසූ දහම් කරුණු බබලවන්නක් දහම් කරුණු බබලවන්නක් විය. ඒ හැඟීමෙන්ම සක්මන් කිරීම ඇරඹූ මා මනා සතියෙන් යුතුවම දෙපා ලනුපැදුරේ ගැටෙන දිගහැරෙන හා පාවලට දැනෙන තද ගතිද පා දෙක සැහැල්ලුවෙන් ඉදිරියට යන අයුරු නිරීක්ෂණය කළෙමි. බාහිර ශබ්දයන් මට බාධාවක් නොවිය. පැය භාගයක් පමණ සක්මන් කරන මට පැය පර්යංකයට යා යුතුයමයි සංඥාවක් දැනුනි. ඒ අනුව පර්යංකයට මා වාඩි වූයේ සිතේ බලවත් සතුටකිනි. පර්යංකයට වාඩි වූ මොහොතේම කය තුලට සිත එබී ගත්තාසේ විය. හුස්ම ගැනීම හෙලීම දැනුනේ යාන්තමටය. සිත නිහඬය. දැඩි ප්‍රබෝධයක් ඇතිවිය. විනාඩි 10ක් පමණ මේ අයුරින් සිටිනා විට මෙම తত্ত্বය ස්වාමින් වහන්සේට ලිය යුතුයයි අනාගත සංඥාවක් දැනෙන්නට විය. ඒ ඇසිල්ලේම එම සංඥාව අතහැර ආශ්වාස ප්‍රශ්වාසයට හිත નિરાයාසයෙන්ම පැමිණියේ බලවත් සතිය නිසා බවද තේරුණි. එය මට දැනුනේ බියටපත් දරුවෙකු එකවරම තම මෑණියන්ගේ තුරුලට දුව ආ ලෙසිනි. නැවතත් ආශ්වාසය ප්‍රශ්වාසය සෙමෙන් සිදුවන හැටි එය කොහේ සිට හෝ එන බවක් හෝ පිටවී යන අතක් හෝ නොදැනි සිතට මහා සතුටක් සැහැල්ලුවක් දැනි තවත් විනාඩි 5කින් පමණ සිත උඩු අතට වැඩිවීමක් මෙන් දැනෙමින් හිසද මදක් උඩට එසවෙන බවක් දැනේ. නාසයේ උඩ ඇතුළත හිසට කිට්ටුව චිටි චිටි යන සියුම් ශබ්දයක් දැනී නොදැනී යයි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි එම සංඥා වෙනස් වන අයුරුද බලා සිටියෙමි. පැයකට ආසන්න කාල ප්‍රමාණයක් මම පර්යංකයේ ගෝචර භූමියේ මනා සතියෙන් හා සුවයෙන් සිටි බව දනිමි. ලැබී ඇති උපදෙස් අනුව ඉදිරියටත් මේ తත්වය ප්‍රගුණ කරගෙන යාමට උත්සාහ ගනිමි. බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු අපි යන ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්ස මා මූල කර්මස්ථානයේ වශයෙන් සතිය පවත්වන්නේ පිම්බීම හැකිලීමටයි. කයක් නොදැනෙන සියුම් වේදනා දැනෙන එහෙත් වේදනා එන ස්ථානය හඳුනා ගන්න බැරි සතිය සමාධිය හොඳින් තිබෙන හුදකලා තැනක සිටි බවත් ඊට පසු විවිධ ආලෝක විවිධ අන්දමින් දුටු බවත් මම ඔබ වහන්සේට පැවසුවෙමි මෙම වැඩසටහනේ මුල් දිනවල සතිය පවත්වන විට පර්යංකයේ මුලදී පිම්බීම හැකිලිම මුල මැද අවස්ථා ප්‍රකට නොවි අග අවස්ථාව පමණක් පැහැදිලිව දිස්විය පසුව පිම්බීමේ හැකිලීමේ දුටුවේ චලනයක් පමණි. ඊයේ රෑ පර්යංකයේ සිට නැවත පිම්බීම හැකිලීම පුරුදු පරිදි තිබෙන බව අත්දැක්කෙමි. වහා ඇති වී නැතිවන රූප කලාප ගොනු අත්දකිමි. දිලිසෙන ඊතා කුඩා කුඩු වශයෙන් විසිරේ. කලකිරීමක් සමග ඇස්වලින් කඳුළු ගලන ගතියක්ද තිබුණි. ගෞරවනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස මා පත් වී ඇති මේ ස්ථානය පිළිබඳ පැහැදිලි කර දෙනමින් පාද නමස්කාරයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ අපව සංසාරයෙන් එතෙර කරවීම සඳහා ඊටා හොඳ පහසුකම් අපට සලසා දෙමින් දිවාරය මේ ගන්නා උත්සාහයට ප්‍රතිඋපකාර කරන්නේ කෙසේදයි සිතේ. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය අත්වේවායි ප්‍රාර්ථනා කරන අතර ගෞතම බුද්ධ රාජ්‍ය තුලදීම නිවනින්ම සැනසීම ලැබේවායි පතමි. මේ කෙනාට ඒ කියන අර අවධානය විස්තර කරන తত্ত্বය කරදරයක් හිරියරයක් එහෙම නැත්නම් දරතයක් පරිලාහයක් විතර දන්නවත් නැත්නම් ඒක භාවනානිසල හම්බ වෙච්චි තාන්තිකර తত্ত্বයක් ශාන්ත ප්‍රණීත తত্ত্বයක්ද කියන එක දන්නවනම් පොඩ්ඩක් තල්ලුවක් දෙන්න පුළුවන්. ඒක ඉතින් කට උත්තරකින් තමයි ගන්න වෙන්නේ. කැමැතිද එළියපෙකන අපි මයිකේ පොඩ්ඩක් අත උසන්න ඕනේ පේන්නේ නැහැ නේද? ඔහොම ඉඳලා අතිස්සෝම හරි. අවසර ස්වාමින් වහන්සේ මම කරදරයක් කියලා නම් හිතන්නේ ඒක භාවනාවේ දියුණුවක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඔය එපනම් කරන්න තියෙන්නේ මාත් ඒකට එහි එහි කියලා කියන එකජයි සිරි මංගලම් කියලා නැවත නැවත උතෙන්ට යන්න උත්සාහකරනද ඒකට තමන්ගේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න. එදා යනකොට මොන විදිහේ සකස් වීමක් ලකලාස්ති වීමක්ද උනේ ඒ ටික ඔක්කොම බයපක්ෂව සපෙලා දීලා නැවත නැවතත් මේක බුද්ධ විඳින්න බුද්ධ විඳින්න විඳින්න ටික ටික වැඩියෙන් ඉස්සරහට යනවා. ඒක තමයි ඒක හැටි නිකන් ඉල්ලමක් කරනවා වගේ. එතෙන් ගියarpසේ තා ටිකක් හැරෙනවා. ඊට පස්සේ ආයෙලියට ඇවිල්ලා හුස්මන්න ආය යනකොට හැරෙනවා. එහෙම මේ යන්න යන්න යන්න යන්න අර මුල් මුල් කාලේ පිට අත්දැකීම පසුපසු අත්දැකීම් වලට හේතුපාදක වෙලා කඩ කඩ යන එකයි තියෙන්නේ. ඒ නිසා වැදගත් මේකට මේක බයක් කරගත්තද චකිතයක් කරගත්තද නැත්නම් සාන්ති කර තත්ත්වයක් ඇති කරගත්තද කියන එක අපිට කරන්න දෙයක් නෑ. ඒක හැටි හිතේ. සාන්තිකර තත්වයක් නම් ඒ කියන්නේ අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා, චිත්ත ශක්තිය වැඩෙනවා. දැන් තියෙන්නේ යාට නැවත නැවත ඒකේ යොදලා පිහියක් අතුල් අතුල ගගා මුවාත් කරනවා වගේ එක සැරයක් ගාවට හරියන්නේ නැහැ ටික ටික ටික ටික කරන එකයි තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවට වාඩි වී භාවනා කරමින් සිටින විට කිසියම් වේදනාවක් හෝ මధుරයක් වැනි සතෙක් විදින විට ඒ ගැන නොසලකා හැරීමෙන් එම වේදනාව නොදැනී යන බව අද්දුටු වෙමි. ආශ්වාසය ප්‍රශ්වාසය සම්බන්ධව සිහිය පිහිටුවමින් සිටින විට කෙලවරක් නොපෙනෙන කහපැහැති ආලෝකයක් විහිදී පෙනුනි. ඒ සමග වාහනයක යන විට දෙපස ගස්වැල් පෙනෙන ආකාරයේ පරිසරයක් දුටිමි. ඒ සමග එළිය සහිත තැනින් තැන අඳුරු සෙවණැලි බිම පතිත වී ඇති සැටිද පෙනුනි. මම මේ සියලු දෑ පෙනුනා මිස සමවන්න මට මේ සියලු දෑ පෙනුනා මිස විමර්ශනය කිරීමට නොගියෙමි. එම සිද්ධීන් නොසලකා මම නැවතත් ආශ්වාසය ප්‍රශ්වාසය කෙරෙහි සිත පිහිටුවා භාවනාවෙහි යෙදුණෙමි. ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙහිදී වෙන වෙනම විමර්ශනය කිරීම සෑම විටම කළ යුතුයද පැහැදිලි කර ගැනීමට අවවාද කාරුණිකව පතමි. ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. මුලින් අවශ්‍යයි අපි හිතේ මට්ටමට රත් කර ගන්නකම් හිතේ මට්ටමට යව කවා ගන්නකම් මෙනෙහි කර කර යනවා. නමුත් ගියාට පස්සේ අර දෙපැත්තේ තියෙන දේවල් සීග්‍රෙන් ඇදිලා යන්න පටන් ගන්නවා පිටිපස්සට. එතකොට දැනගන්නවා මේ අරමුණ දැකලා අරමුණ ගෙවන් වෙන පැත්ත දකින්න පටන් ගන්නවා. හුඟක් වෙලාට පේන්නේ අර මේ කෝච් එක ඔබ්සර්වේෂන් සැලුන් එකේ අන්තිම පෙට්ටියේ ඉඳලා කෝල් රේල් පාර දිහා බලනකොට එනේ එන එක ගෙවි ගෙවි ගෙවි ගෙවි යන කෝච්චි වේගය වැඩි වෙන්න වැඩි වෙන්න මේ ගෙවෙනවා විතරමයි පේන්නේ. ඉතින් එතකොට යෝගාවචර මේක දන්නවනම් මේ අරමුණක් දැකලා අරමුණේ මුලක් දැකලා ඉවර වෙන්න ඕනේ ගෙවීම දකින්න. මේක ඊටාම කලාතුරකින් එන එකලසක්. ඒක කඩා ගන්න නැතුව හේම ගෙවෙන හැටි බලන්න පටන් ගත්තොත් සමහර බාහිර දේවල් වල ගෙවීම නිසා මූල කර්මස්ථානයේ ගෙවීම අඳුර ගන්නවා. සමහරට මූල කර්මස්ථානයේ ගෙවීම නිසා බාහිර දේවල් ගෙවීම අඳුර ගන්නවා. නමුත් සමහරෙකුට මේක වක්කාර ජනකයි. සමහරෙකුට මේක මත් කරවන සුළුයි. සමහරෙකුට මේක ඔළුව තෝන්තු කරවන සුළුයි. ශාරීරික රෝගයක් හෝ මානසික රෝගයක් තියෙනවනම් මේක දරන්න බෑ. මුන්ට සෞඛ්‍ය සම්බන්ධ කායත් තියෙනවනේ. සෞඛ්‍ය සම්බන්ධ මනසක් තියෙනවනේ. මේ ගෙවෙනවා. නිර්ක්න ක්ෂය වෙනවා දකින්න, වැය වෙනවා දකින්න, නිරුද්ධ වෙනවා දකින්න, අතහැරෙනවා දකින්න. ඉතින් මේක දැකලා මේක බලාන ඉන්නකොට ප්‍රිය කරන වස්තු නම් ගෙවෙනවා කියන එක ටිකක් හිතට දරා ගන්න අමාරුයි. නමුත් වේදනාවක් ගෙවෙනවා දකින්නකොට නම් සතුටක් ඇති වෙනවා. තිබිච්ච වේදනාව ගෙවෙනවා දකින්නකොට සතුටක් ඇති වෙනවා. ඉතින් ඒ ඒ දිගට දිගට දිගට දිගට කරගෙන යනකොටත් තේරෙනවා අපි මේ හිතවගත්ත සංඥා එහෙනම් මේ දේවල් කිරීමට අපි අරාන්දින ගතිය, තතනන ගතිය, ආලවට්ටම් කරන්න තියෙන ගතිය බව ගෙවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට හුරු වෙන්න නැත්නම් මනස මෙතෙක් කල තුනේ එකතු කරන පැත්තේනේ. දැන් මේ ගෙවම් කරන පැත්තට ගියාට පස්සේ ඒකට හුරු වෙන්න හදනවයි කියලා කියන්නේ හරියට මේ අජට අවකාශයට ගිහිල්ලා ගුරුත්වාකර්ෂණය නැත්තනක ඉන්න පුරුදු වෙනවා වගේ. එහෙ ගිහිල්ලා මේකේ පුටු ඉල්ලන්න බෑ. ඒ කිව්වට මේ බඩු මේ විදිහට තියෙන්නේ හැම එකම පාවෙනවා. එතකොට මේ තියෙන ආචාර ධර්ම පවත්වන්න බෑ. ඉතින් මෙහි ඉන්නකම් කවදාකවත් ඒක හිතා ගන්නත් බෑ. එහෙ ගියාට පස්සේ තේනවා ගුරුත්වාකර්ෂණයේ තියෙන තත්ත්වය තියෙන අවකාශයේ බැලුවම ඉතාම පුංචි තැන්වල විතරයි. අනිත් තැන්වල තියෙන්නේ කිසිම ගුරුත්වාකර්ෂණයක් නැහැ නිකන් පාවෙන ගතිය. එතකොට පේනවා අපි ලෝකෙට කොච්චර බැඳිලා හිටියද අපිට කවදාකවත් ගුරුත්වාකර්ෂණ නැත්තන හිතන්නවත් හම්බුන්නේ නැහැ. භාවනාවේදී පේනවා ඒ වස්තු ඒ වැඩවලට යනවා චිත්ත නියාමයක් කරනව වැඩ කරනවා ධර්ම නියාමයක් කරනව වැඩ කරනවා මට තියෙන්නේ ඒවට සැලෙන්නේ නැතුව ඒකට බැඳෙන්නෙත් නැතුව මේ භාවනා ප්‍රතිඵලය මේ ප්‍රතිපදාවේ ආනිසංසය දිහා බලලා මේ ගත්ත ගැම්ම කඩා ගන්න නැතුව හේමේ අඬ දෙන එක. ටික හරිම අමාරුයි මේ කුමර කුමරි සැප විඳපු ශරීරයට ආස කරන ජීවිතයට ආස කරන මිනිසෙකුට මරණයට එහා. නැත් මේ ඔක්කොම කවදා හරි අතාරින්න වෙනවා. දැන් මේ අතහැරීම් පිළිබඳ පරිශ්‍රණයක් යන්නේ මේකේ යද්දි මට ශ්‍රද්ධාව තියෙනවනේ. මට සීලය තියෙනවානේ. මට සතිය තියෙනවානේ කියනකම දක්වනොත් අන්න සාසනය කියන්නේ ඔකට තමයි. ඒ වගේ තක්කු මුක්කු වෙලාවේ මට සද්ධාව තියෙනවා. මට සීල කැඩෙන්නේ මගේ සතිය කැඩලා නැහැ කියනවනම් සක්විති තමයි. එතකොට මේක හුදෙකලාවක් වෙනවා. මේක ප්‍රීතියක් වෙනවා. මේක ප්‍රමෝදයක් වෙනවා. මේක සාසන සම්පත්තියක් වෙනවා. එහෙම නැත්නම් අත තියෙන තේ කැඩලා කැඩලා යන්න ගියාට පස්සේ අපස්මාර රෝගයක් වෙනවා. විරේචනයක් වෙන්නවන පාචනයක් වෙන්න පටන් ගන්නවා එචේ මනුස්සයා බේත් බොන්න පටන් ගන්නවා වර්ධර වටහාගත්තු එනිසා මේ தত্ত্বය එනකොට පළවෙනි සැරේ දෙවෙනි සැරේ නම් බෑ ලෑස්ති වෙලා යන්න ඒ ගැම්ම ආවට පස්සේ හේම යන්න හරි කොමහර වෙලාවට ඔළුව සහලවනවා එහෙම නැත්නම් මේ මේ කරකොලත ඇරගේ හීන් දාඩි දානවා එක පැත්තක් රත් වෙන එක පැත්තක් සීතල වෙනවා. එක පැත්තක හීතල බුබුලු දානවා එක පැත්තක උණුසුම් බුබුලු දානවා. එක පැත්තක් මහා මෙර වගේ බර වෙනවා අනිත් පැත්ත උලඟ යන්න පටන් ගන්නවා. ඉතින් ඔය සුනාමිකට අහුණා වගේ ඔක්කොම වෙන්නේ මේ ශරීරයට විතරයි. ඒක දෙන්න ලෑස්තිලා යන්න පුදන් ලෑස්තිලා යන්න ඒක නිසා එන්නේ නම් රිට්‍රීට් එකට එනකොට යන්යන් කියලා තමයි. ගිහිල්ලා එන්යන් කියලානේ ගෙදරින් එන්නේ නේ. දැන් යනකොට ওই කැලිටි කේම අරන් ගියේ නැත්නම් මල කචල්නේ ඉතින් මගේදී ගෙවලා දාලා ගියොත් එහෙම යන කට්ටිය ලයිස්තු බලලා දෙතිස් කුණපෙම ගෙනියන්න ඕන දෙතිස් කුණපෙම ගේන්න ඕන. එකක් හරි කුණපයක් අඩු වුණොත් එහෙම ස්කෑන් කරලා බලනවා කොයි කුණපෙද අඩු කියලා. ඉසాత බැඳගෙන අඩු. කුණප ගන්න වැඩි කරගන්නත් බෑ අඩු කරන්නත් බෑ. ඉතින් ගෙවෙනවට හරි බයයි. හැම රැලි පොඩ්ඩක් වටනවත් බයයි. කුරුලාවක් ආවත් බයයි. කෙස් ගහක් ඉදුණත් බයයි. දතක් වටුණත් බයයි. ඉතින් එහුවෙගේ කොහොමනම් මේ බස් එක යනකොට දෙපැත්තෙන් ඇදිලා යනවා වගේ තියෙනකොට ඉන්නවද කියනවනම් ඌට වඳින්න වටිනවනේ. ඒකයි බුදුහාමුදුරු කියන්නේ මේ යෝගාවචරය කියන සතා වඳින්න වටිනවා. මේ තරම් එකතු කරන ලෝකේ ගෙවන් දැමීම සතුටක් කරගෙන අඩු ගන්න එක එනකොට පයින් ගහන්න නැතුව මූණට කෙල ගහන්න නැතුවට යන්න අරිනවා කියන එක අමාරු දෙයක්. නමුත් ඒක තමයි කළ යුත්තේ. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒකට ලෑස්ති වෙලා යන්න. ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මනේදී පාදෙසට નિરાයාසයෙන්ම දෙනෙත් යොමු වෙයි. එය වැරදිද? ඉදිරිය බලාගෙන වරහන් ඇතුලේ හිස කෙලින් කරගෙන එක එල්ලේ සක්මන් කරන විට පාවලට දැනීම හොඳින් ප්‍රකට වෙයි. වරහන් ඇතුලේ වම් හා දකුණු වශයෙන් හා ඒවායේ විවිධ වෙනස් ස්වභාවයන් නමුත් පෙනෙන බාහිර වපසරිය වැඩි නිසා බාහිරින් පෙනෙන රූපවලට සිත යොමු වෙයි. එම නිසා සක්මනේදී දෙනෙත් තබාගත යුත්තේ කොපමණ දුරින්ද? පර්යංකයේදී අවටින් ඇසෙන ශබ්ද විශාල බාධාවකි. විටක සිත එක්තැන් කරගන්නවා තබා සතිය පැවැත්වීමද දුෂ්කරයි. අවසානයේදී ආපස්සට මෙනෙහි කර බලන විට සිත හෙම්බත් වී පමණක් ඇති බව සිතෙයි. මීට කල යුත්තේ කුමක්ද? තෙරුවන් සරණයි. ඔය හෙම්බත් බවට කියන්නේ පෙළෙන ගතිය, තවන ගතිය. ඕක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඉතින් ඒක අකබත්තන ඒක එනකොට ඒකට බෙහෙත් බොන්න යනවනම් ටොනික් ගහන්න හදනවනම් ඒ කියන්නේ කවදාවත් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. භාවනා නොකරොත් හැරලා බලන්නෙත් නැහැ. හැරලා බැලුවට හෙම්බත්කම දැනෙන්නෙත් නැහැ. <coughs> දැන් භාවනා කරනකොට ක්‍රිකට් ගහන්න අවුට් එකක් ගියාට පස්සේ ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මොෂන් කියලා දාලා පෙන්වනවනේ වෙච්ච සිද්ධියම ස්ලෝ එකේ ඒකට විනිශ්චය හරි පහසුයිනේ ඒ වගේ භාවනා කරපේ ගන්නට හැරලා බලන්න පුළුවන් බලනකොට වෙන්නේ සද්දා කාලික දුක අපි හිතන මේ බාහිරින් සද්දාපු නිසා දුක ඇවිදිනකොට බාහිර වස්තු වල හිත ගියා දුක කියලා නෑ කොහොම කෙරුවත් භාවනා හරි ගියත් ඕක තමයි ඉතුරු වෙන්නේ යම් හේයකින් බාහිරේ බාධා නැති කියලා හිතන්නකෝ බාහිර සද්ද නැත්නම් බබා දොයි එතකොට කියනවා සාංශ දැන් මම නැගිටින්න උපක්‍රමයක් කරන්න. ඒතකොට වක් කරන්න ඕනේ වතුර එකක් ගෙනල්ලා. ඒක තමයි කරන්න තියෙන්නේ. තද්ද ඇහෙනකොට ඒක චෝදනා. තද්ද නැති වුණොත් බබා දොයිනවා කියලා චෝදනා. එකක්වත් නැහැ නිසා ඔය දැන්ලා තියෙන ඔය ආයාස කර ගතිය, ඔය හෙම්බත් ගතිය තමයි දුක්ඛ සත්‍ය ලක්ෂණය කියලා හිතාගන්න. ඒකත් එක්ක ඉන්න තාක්කල් කද්දාකවත් පව් සිද්ධ වෙන්නේත් නැහැ. අසතියක්වත් නැහැ. මේකට වෛර කිරීම තමයි මානවයාගේ වැඩේ. ඉතින් ඒ තාක්කල් කවදාකවත් දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බෑ. එනිසා මේ දුක්ඛ සත්‍ය ගෙට ඇවිල්ලා මුර දීලා කෑ ගහනවා. මෙන්න මං ආවා. මෙන්න දරත ගතිය, මෙන්න තැවන ගතිය, එහෙම නැත්නම් මෙන්න පරිලහ ගතිය. අපි කියනවා මේ දරත පරිලහ නැතුව දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දෙන්න කියනවා. හරියට වතුර ටිකක් දෙන්න කියනවා තේත ගතිය නැතිවවා. එනිසා මේ පරිලාහය තමයි මේ පේන්නේ. ඒකත් එක්ක ඉන්න තාක් සතිය තිබිලා තියෙනවා. කෙලස් නැහැ. අනිත් දවසේක වැඩි වෙන්න වැඩි වෙනවා කියන එකට කියන්නේ මෙහෙමයි. මේකට ප්‍රමෝදයක් උපදව ගන්න. පාර හරි කියලා ආනේ දාඩ තේරේ ඔක භාවනා කරන්නද කොහොම උපයන්නද කියලා. ඒ නිසා ඒකට මූණට කියලා ගහන්න එපා. උණුතරවක් කරන්න එපා. මේ බුදු සාරිපුත්‍ර සාංශේ සඳහන් කරන දුක්ඛ සත්‍ය වැටෙන්නේ පීල නට්ටෝ, සන්තාප නට්ටෝ, විපරිණාමට්ටෝ, සංකතට්ටෝ. පෙරණ ගතිය සහ තවන ගතිය. ආ මේක එනකොට දැන් මේ සතිය නිසායි භාවනා නිසායි කියලා පොඩ්ඩක් සාදර වෙලා බලන්න බොහෝම ආසන්නේ නිවනේ තියෙන්නේ. මේකට තරහ වෙලා බලන්න භාවනා නැද්දකින් ඔබ තන්න දෝමකින් කියලා gedarande හිතනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ දිනයේදී ලද භාවනා අත්දැකීම් මෙසේ විස්තර කරමි. සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් මෙනෙහි කරමි. පසුගිය දිනවලදී වම දකුණ යනුවෙන් අවධානයෙන් සිටමින් පියවර මෙන්න නමුදු ඊයේ નિરાයාසයෙන්ම වම දකුණ යනුවෙන් පියවර තබන විටම දැනෙන්න ගත්තා. කිසිදු ආයාසයකින් තොරව විනාඩි 15කට වඩා එසේ සක්මන් කළෙමි. පිටත ශබ්ද ඇසුණු නමුදු පියවර පිළිබඳ සතිය නොබිඳුනි. පර්යංක භාවනාවේදී හොඳම අත්දැකීම ලැබුවේ සමූහ පර්යංකයේදීය. මූල කර්මස්ථානයේ දිහා බලාගෙන සිටින විට අවට පරිසරයේ රෝස පැහැ ස්වරූපයකට හැරුණි. ශරීරයක් ඇති බවක් නොදැනෙන ඊතා සැහැල්ලු තත්වයකට ළඟා විය. මේ හැම දෙයක්ම සිදු වුවත් මූල කර්මස්ථානයේ වන නාසයේ හුස්ම රැල්ල හොඳින් දැනුනි. නොයෙක් සිතුවිලි ගලා එන්නට විය. අවට ශබ්ද කෙරෙහිද සිත දුවයි. නමුත් මූල කර්මස්ථානයේ දැනීම එසේම තිබුණි. මෙසේ පැයක් පමණ නොයෙක් සිතුවිලි අරමුණු එන යන අයුරු දුටුවෙමි. මේ සිදුවීම හරියට දුම්රිය වේදිකාවේ සිටින කෙනෙකු එන යන නොයෙකුත් දුම්රිය සහ එහි යන එන මගීන් දිහා බලා සිටිනවා වැනි හැඟීමකි. මේ සිදුවීමෙන් පසු මට නැවත නැවත පර්යංකයේදී මේ తত্ত্বය උදාවේ. දැන් භාවනාව ගැන ඊතා උනන්දුවක් සිතෙහි පවතී. මුල් දිනවලදී තිබූ ශරීර අපහසුතා වේදනා ඊයේ සිට දැනෙන්නේ නැත. ඔබ වහන්සේගෙන් වැඩිදුර උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පතමි. මේක දිගට පවත්තන්න මට හිතෙන්නේ එයාපෝට් එකට ගියාම තියෙන දේවල් තමයි. ඉතින් ඉන්නකොට එක එකන එක එක රටවල් වල එක එක ඇඳුම් පාගෙන ඇවිල්ලා අඟර දඟර පබා එහාට දඟලනවා මෙහාට දඟලනවා ඒ කට්ටිය එහාට යනවා මේ කට්ටිය මෙහාට යනවා ආපු කට්ටිය දූවන ගෙදර යන්න හදනවා යන්න කට්ටිය දූවගෙන ප්ලේන් එකට යන්න හදනවා පැත්තකලා බලන් ඉඳපුවාම මේකත් ලෝකයක් දහරමානිස් කියලා හිතෙනවා ඒ වගේම තමයි තමන්ගේ ශරීරය දිහා බැලුවොත් මේන් ආස්වාසයක් කරන එකට පුදුම හදිස්සියක් තියෙනවා. ඉඳසොන්න ප්‍රසවාසයක් කරන එකටත් පුදුම හදිස්සියක් තියෙනවා. මේ දෙක අතර කිසිම ස්පාසුවක් නැහැ. පුදුමාකාර මයින් හැම ඇදිල්ලක් තමයි සිද්ධ වෙන්නේ. හුස්වාසය කියලා මේකට කියනවා. පැත්තකලා බලනවා මේ මොනවටද මේ පෙට්‍රල් පුච්චන්නේ කියලා? කිසිම හේතුවක් පේන්නේ නැහැ. හැබැයි මේක බොහොම ශීඝ්‍රයෙන් එහාට යනවා මෙහාට යනවා. පොඩ්ඩක් ඒ නිසා එහෙම ඒ නටන නැටිද නිකම් කාර් එක පිස්සනයක් වැඩ කරන හැටි වගේ බලාගෙන හිටියොත් මේ මමද එහෙම නැත්නම් මගේද එහෙම නැත්නම් මගේ ආත්මේද කියලා බැලුවොත් ඔව් කියන්න පුළුවන් නෑ කියන්න පුළුවන් දැන් මේ සංසිද්ධියට සංසිද්ධි මාර්ගේ යන්න. ඒකට කියන්නේ ටාවුයිසම් කියලා. ස්වභාවයට ස්වභාවයට වෙන්න අරින්න. ඒකට දිහා මේ ගැන විනිශ්චය කරන්න නැතුව තීරණය කරන්න නැතුව බලාගෙන හිටියොත් බකන් නිලාන ඉන්නවා කියලා කියන්නේ ආන්නෙන් බලන්නේත් ඒක තමයි විපස්සනා කරනවා කියන්නේ. මේක සතුටට හෝ කනගාටු ගත්තොත් අපි අහු වෙනවා. කෙලෙස් උපදිනවා. මේ නාඩගම බලන්න අපි කොච්චර නැටුවත් කොච්චර තැම්පත් කරන්න ගියත් ওই නාඩගමේ සත්ත පහක වෙනසක් වෙන්නේ. විහිදුවනවා. සදාචල යන්ත්‍රයක් වගේ. බලාගෙන මේකෙන් gadu ගන්නේ නැතුව මේකට විනිශ්චය දෙන්නේ නැතුව බලන්න හිටියොත් අර දරතේ නැතිලා යනවා. හිත විස්්‍රාම වෙන්න පටන් ගන්නවා. මේවත් එක නටන්න ගත්තොත් වෙහසයි. ඒ නිසා ඒ වගේ ආවට පස්සේ දිගට යන්න රින්ද සිද්ධියට යන්න ඇරලා පුලන්තරන් දුරස්තව ඒක දිහා බලනින්න පටන් අරගත්තොත් තමන්න තේරෙන පටන් ගන්නවා කෙලස් නැහැ. සිද්ධ වෙන දේ සිද්ධ වෙනවා මම කරන දෙයක් නැහැ. මේ දේශ බලානින්න තමයි අපි මේ පුහුණු කරන්නේ. එහෙම නැත්නම් භාවනා කරන්නේ අහවල් ලාභයට කෙලෙට නෙවෙයි. ඒ බලන ඉන්න ඉන්න ඉන්න ඉන්න තමන්ට ඒ සිද්ධියෙන් දුරස්ත භාවයක් කෙලස් අඩු වෙච්ච ගතියක් එන්න පටන් ගන්නවා. ඒක තේරෙන්න නම් ටිකක් කල් යනවා. නමුත් මේ පාර තමයි පාර. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදෑසන වැලිමලුවේ পায় පොළවට ස්පර්ශ වීම අරමුණු කරගෙන පැයක පමණ කාලයක් සක්මනේ වරහන් ඇතුලේ හුස්ම රැල්ල මතුවී දැනෙන තුරු ඉඳ පර්යංක භාවනාව සඳහා වාඩි උනේමි. විනාඩි 10ක් පමණ නාසිකාග්‍රේට සිත යොමු කරගෙන ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණය කළෙමි. එතෙක් පැහැදිලි සිතවිල්ලක් නොතිබුණු අතර ෂණිකවම මාගේ නිවසේ පරණ තිබූ తত্ত্বය කොටසින් කොටස මනසට අරමුණු වී ආනාපානයෙන් සිත ගිලිහි ගියේය. ඒ සිතුවිලිද ගිලිහි ගොස් ශරීරයට ශරීරයම උණුසුම් වී යනවා දැනුනි. මේ විපර්යාසයන් දිහා දකින දැනෙන ආකාරයෙන්ම බලා සිටින විට ශරීරය සිසිල් වී සිත නැවත ආනාපාණයට යොමු විය. ইহත සිතට සහ ගතට ඇති වූ විපර්යාසයේ දෙස මධ්‍යස්තව බලා සිටීමට ඔබ වහන්සේගේ උපදෙස් මහෝපකාරී වූ බව පින් සිතින් සිහිපත් කරමි. මා කරගෙන යන භාවනාවට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේක සාමාන්‍යයෙන් අචේතනිකව සිදුවෙන වැඩක්. ඉඳපු ගමන් හිතවිල්ලක් එනවා. ඉඳපු ගමන් එක එක දේවල් නම් තමයි තියෙන්නේ සම්දර්ශන දිහා බලන එක විතරයි. සමහර විටක තමන් යමක් කරන ගමනොත් පුංචි ක්‍රියාවක් දත්ම දින ගමන්, සක්මනක් කරන ගමන්, පුංචි කටයුත්තක් කරන ගමනොත් බලන්න පුළුවන්. එතකොටත් පේනවා කරන්නත් මම බලන්නත් මම විවිචනය කරන්නත් මම ඔක්කොම මම. ඊට පස්සේ ගොඩාක් જાති වැඩ කරනකම් කවුරුත් එක්ක ගහබන ගන්න ගමන් ආදි උනත් කරන්න කරන්න ගියාට පස්සේ පේනවා මේක දිහා ඔය කොච්චර ජංජාල තිබුණත් පැත්තකට බැලීමේ හැකියාවක් තියෙන එක තමයි විපස්සනා කරනවා කියන්නේ. Taman මේ නාටකමේ නාටකයක් වෙන්න පුළුවන්. නැත්නම් හුදු ප්‍රේක්ෂකයෙක් වෙන්නත් පුළුවන්. ඒ සක්මන කරන පරියන්කේදී හුදු ප්‍රේක්ෂකයෙක් විතරයි. මොනවාක හිතලා කරන්නේ වෙන දේ බලනවා. සක්මන් කරනකොට ටිකක් කරන ගමන් බලනවා. එදින්දා වැඩවල අසීමිත යුතුයකම් සම්භාරය ඉෂ්ට කරන ගමන් බලනවා. ඒකෝට Tamanට කවදා හරි මේ තුන එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙන්න ඕනේ. එකිනෙකට එකිනෙක සම්බන්ධ වෙන්න ගියාට පස්සේ අපිට යෝගාවචර කියලා කියන්න පුළුවන්. ඒ කෙනාට. ඉතින් ඒක නිසා ඒකට ඔය පටන් ගන්න කොතරින් හරි ඊටසේකට අනුග්‍රහ දීලා මේ නිරීක්ෂණය කඩා ගන්න එපා. නිරීක්ෂණ කැඩුනොත් සත්‍ය කැඩනවා කියලා කියන්න පුළුවන්. නිරීක්ෂණේ තියෙන තාක්කල් හොඳ නරක බලන්න යන්න එපා. නිරීක්ෂණේ තියෙන තාක්කල් තමන්ගේ භාවනාව වැඩෙනවා කියන අදිෂ්ඨානය ගන්න තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙවර භාවනා වැඩසටහනේදී මගේ දෙවනවර කමඨහන සුද්ධ කර ගැනීම සඳහා ඉදිරිපත් කරමි. සක්මන් භාවනාව සක්මනේදී පාදයේ ඔසවන තබන බව සිහි කරමින් මිනිත්තු 5ක් පමණ සතියෙන් යෙදෙන විට පසුව පාද වැලි මත ගැටීම හෝ ලනුපැදුර මත ගැටීම පමණක් සතියට අසු වෙයි. මෙසේ සතියට දැනුණ ගැටීම කෙරෙහි සතියගෙන විනාඩි 15ක් 20ක් පමණ සක්මන් කරන විට ශරීරය තුල රුධිර නාලවල වේගවත්ව රුධිර ධාවනය සිදුවන බවද දැනේ. තව දුරටත් පොළව මත පාද ගැටීම කෙරෙහි සිත පිහිටා සක්මන් කරන විට සක්මන නතරවන අතර නාසය මුලත් දෙනෙත්වල මුලත් අතරින් සිහින් වායු රැල්ලක් පිටවන්නට විය. පසුව මුහුණේ මාංශ පේශීන් තුල සංකෝචන ස්වභාවයක් හටගත් අතර හිස් කබල තුල සියුම් කම්පන ස්වභාවයක් ඇතිවන්නට විය. පාද ඔසවා සක්මනට සිතගෙන යා නොහැක. මෙසේ විනාඩි 3ක් පමණ තදින්ම මෙම ස්වභාවය දැනි ක්‍රමක්‍රමයෙන් කම්පන ස්වභාවය අඩුවිය. පසුව රුධිර දාවන වේගයක් දැනෙන ස්වභාවය අඩුවිය. නමුත් දෙනෙත් මුල හා නාසය මුලින් පිටවන වායු රැල්ල පටන් ගත්තාට වඩා අඩු සිසිලසකින් වේගවත්ව පිටවෙන්නට විය. මා පර්යංකයට ගියාක්සේ දැනුණද ඇත්තටම මා සක්මන් මළුව තුල සිටගෙනම සිටින අතර નિરાයාසයෙන්ම දිනෙත් ඇරගෙනම පර්යංක මූලික කමඨහන වන මාගේ ආශ්වාස ප්‍රස්වාසයට හිත යොමු විය මා එදෙස බලා සිටියෙමි ආශ්වාස ප්‍රස්වාස රැල්ල 11 වතාවක් පමණ දැනි එයද නොදැනී ගිය අතර නිද්‍රාබරව දිනෙත්ද හැරගෙනම දැනෙන දේ කෙරෙහි සතියෙන් සිටියෙමි මෙසේ මා හිතනවා විනාඩි 10ක් පමණ 10ක් පමණ සිටියාක් මෙන් විය. පසුව નિરાයාසයෙන්ම නැවත සක්මන ආරම්භ විය. පසුව නැවතත් සක්මන ආරම්භ වූ ආකාරයෙන්ම පාද ඔසවන බව, තබන බව දැනි, පෙරට වඩා අඩු කාලයකදී එයද නොදැනි, පාද පොළව මත ගැටීම පමණක් දැනුනි. පසුව එයද නොදැනී දෙනෙත් මුලත් පෙරසේ නාසයේ මුලට වන්න සිහින් වායු රැල්ලක් පිටවන බවක් දැනුනි. එසේ ඌවාට පසුව සක්මන නතර වී දෙනෙත් හැරගෙනම වරහන් ඇතුලේ බිමට යොමාගෙනම නිද්‍රාබරව සිටගෙනම සිටියෙමි. මෙසේ මා විනාඩි 55ක කාලයක් තුල සක්මන් මළුව තුල ගත කිරීමේදී වරහන් ඇතුලේ පළමු අවස්ථාවේදී දෙවරක්ම මෙම අත්දැකීම ලැබුවෙමි. පසුව පර්යංකයට ගියෙමි. පර්යංක භාවනාව පර්යංකයේදී ආශ්වාස ප්‍රාශ්වාසයේ දෙස සතියෙන් බලා සිටියෙමි. නමුත් මම එම පර්යංකයේදී විනාඩි 65ක කාලයක් ගෙවුනේ පර්යංකයේ තුල නිින්දක් නොවන නිින්දක. එහෙත් ආශ්වාස ප්‍රාශ්වාසයේ තුල සිත පවති. වෙනදා මෙන් ආශ්වාස ප්‍රාශ්වාසයේ නොදැනී නොගිය අතර එය එකට රිද්මයකට සිදුවන බව වැටහි. පර්යංකයෙන් නැගිට විගසම නැවත මම සක්මන් කිරීමේ අවශ්‍යතාවයක් දැනුනි. මා සක්මනට අවතීර්ණ වීමි. නමුත් සක්මන විනාඩි 5ක් පමණ යෙදුන අතර සිටගෙනම දෙනෙත් හැර ආශ්වාස ප්‍රශ්වාසයේ බැලීමට નિરાයාසයෙන්ම යෙදුනි. ඊයේ උදේ සිට මේ දක්වාම මේ தત્ත්වය පවතී. ඊයේ රාත්‍රියේ නිින්දක අවශ්‍යතාවයක් නොදැනුනි. දෙනෙත් හැර ආශ්වාස ප්‍රශ්වාස තුල සිත රැඳුනි. සිරුර තුල සිසිලසක් දැනුනි. අදද ඊයේසේ සිදුවිය. සීතල වතුරක් තුලට බැස ඉන්නට සිත්විය. මා නාන්නට පටන් ගත්ෙමි. මා සමාධිමත් වන බව දැනුනි. සිත කය මනස නිදහස්ව පාවෙන සැහැල්ලු ගතියක් දැනුනි. නෑමෙන් පසු මා පර්යංකයට ගියෙමි. පර්යංකයට මා සූදානම් බව වෙනදා මෙනෙහි කළත් අද එසේ කිරීමට නොහැකි විය. මාගේ මූලික කර්මස්ථානයේ වන ආනාපාන භාවනාව ගැන සිත යොමු කිරීම සිදු වූ ෂණයෙන් නිදි නොවන නිද්‍රාබර ලොවකට වැටුනි. මුළු පැයක කාලයක්ම පර්යංකයේ මෙසේ සිටියෙමි. මාහට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි. මේක ඇත්තම විස්තර කරන්න හොවා දක්වන්න උත්සාහ කළා තියෙන්නේ මම හිතන විදිහට පරියන්කේදී සක්මනේදී පුදුම විදිහට මේ හිත හැංගී ගන්න තත්යක් ලීන භාවයටපත් වෙන තත්යක් ඇවිල්ලා තියෙනවා යෝගාචර පසුබාලා තියෙන බවක් පේන්නේ නැහැ. නමුත් මේ කෙලෙස් අඩු වෙනකොට කුප්පන ගතිය අඩු වෙනවා හිතේ. කෙලෙස් තියෙනකොට තමයි මේ දිද්දුලන ඇස් දෙකකින් යුක්ත උනන්දුයෙන් අපි ගත කරන්නේ උප්පරීම කෙලෙස් එක. ඒ නිසා කෙලෙස් නැති වෙනකොට හැඩ ගැහෙන්න දන්නේ නැති නිසා හිත නිද්‍රා බර වෙනවා. ලීන භාවයටපත් වෙනවා. ඉතින් ඒක කෙලෙස් සහිත එකක්ද නැති එකක්ද කියලා අල්ලන්න මාරු නිසා කියනවා මේ නිද්‍රා බර භාවයටපත් වෙනකන් ආපු පාර දිහා බලලා ඒක මේ භාවනාවක් හරහා ආපු එකක් නා සතිය හරහා ආපු එකක් නා යෝගාවචරය මේ කෙලෙස් නැති தത്വයට නින්දට යන දෙන්නේ නැතුව අවදි වෙන්න උත්සාහ කරන්න කියලා එයා. එහෙම කියනකොට එච්චර තේරෙන්නේ නැති බව මම දන්නවා. නමුත් ඒක අවදි වුණේ නැත්නම් මේ උපයගත්ත අස්වැන්න නෙලා ගන්න නැහැ. ඒ නිසා මම භාවනා කරනකොට කෙලෙස් අඩුනොත් මෙහෙම නිද්‍රාවත් තත්ත්වයකට එනවා. මම මේකෙදී හොඳට අවදියෙන් ඒක බුද්ධි විඳින්න ඕනේ කියලා සූදානම් මනසක් එහෙම නැත්නම් පෙර සූදානමක් ඇතුව යනවනම් ඔය නිින්දවතිය කියන එක ලීන වෙච්ච ගතියට තමයි තේරෙන්නේ මේ කලබල වාහන තදබදයක හිටපු කෙනා වාහනයක් පේන්න නැති පාරක Tamanට යන්න හම්බුණා වගේ. තද ජෑම් වෙලා හිටපු වාහන තොගේ හිටපු කෙනාට පාර හම්බුණා වගේ යන්න පුළුවන් කෙලවරක් නැතුව. නමුත් අපිට හිතන ඇරෙන පොඩ්ඩක් නතරලා ඒක බිව නම් හොඳයි. නැත්තම් වෙන වැඩ කරන්න හොඳ කියලා. ඒකෝට තමයි හිතන්න තියෙන්නේ යකෝ දැන් මේ ආයෙත් කිල්ල ට්‍රැෆික් ජෑම් එකට අහුනොත් යන්න හම්බ වෙන්නේ නැහැ මේ ගමන කරගන්න ඕනේ මේ වෙලාවේ කියලා. ඉතින් ඒ වෙලාවේ හිත උඟාක් වෙලාට කුසීත වෙන්න බලනවා. කුසීත කරන්නේ නැතුව මේ තද හිරකින් අපහසුවකින් එහෙම නැත්නම් දරදයකින් නිදහස් වෙච්ච වෙලාවේ නින්දට වට ගන්න එපයි කියලා කියනවා. ඒක කියනවා මහා හොරයි කියලා. භාවනා ජීවිතේ කියනවා. ඔක්කොම තමන් උපයාගත්ත දේ සියල්ලම හොරකම් කරගෙන යනවා මේ නින්ද. නින්දකුත් නෙවෙයි මේ. ඒ නිසා ඒකට අවදි වෙන්න බලාගෙන යනවා කියන එක භවනා නොකරපු කෙනෙකුට කොහොමඩක්වත් කියලා දෙන්න බෑ. භවනා කරලත් වෙච්ච සංගතිය ඒ විදිහටම විස්තර කරන්න බැරි කෙනෙකුට කියලා දෙන්නත් බෑ. කියලා දුන්නාට පස්සේ එහෙම නැත්නම් හරියටම කාරණාවට කියලා දුන්නාට පස්සේ ඒ කෙනාට සිද්ධ වෙන්නේ ඒක භාවනාවෙන් කරන එක නෙවෙයි භාවනාවට යනකොට තියෙන දෘෂ්ටි සංකල්පේ ආකල්පමේ වෙනසක්. ඒ ඔක්කොම හරියට දවසේ තේරෙනවා මේක හරහා ගියාට පස්සේ නැගිටින්නේ ගිය මිනිහා නෙවෙයි. සම්පූර්ණ වෙනස් කෙනෙක් තේරෙනවා. මේ කෙලෙස් නැති තත්වයකට එනකොට අපි මෙතෙක් කල් කරලා තියෙන බුදියාගෙන තියෙනවා. කෙලෙස් තියෙනකොට චෝදනා කරලා තියෙනවා, රණ්ඩු කරලා තියෙනවා. දැන් බුදුරජාණන් අපිට කරන දවල් රාත්‍රී සංඥාව ගන්න, රාත්‍රී දවල් සංඥාව ගන්න කෙලෙස් තියෙන තැන් වලට නිදාගෙන වගේ ඉන්න. මේ මිනිස්සු නටන වෙලාව තියෙනවානේ. ඒ වෙලාවේදී ලෙඩෙක් වගේ වැත්තකටලා ඉන්න. දැන් මිනිස්සු නිදා ගන්න වෙලාව තියෙනවානේ. එළියට බහලා වැඩ කරා. බස් එකක්. ආන්නේ වගේ හිතේ කෙලස් තියෙන ලාට මොනවත් ක්‍රියා කරන්න එපා කතා කරන්න යන්න එපා කෙරුවොත් කෙලස් වලින් වැඩ කරන්න. කෙලස් නැති වෙච්ච වෙලාව හොඳට හිත අවදි කරගෙන රාත්‍රී ජීවා සංඥාව ගත්තා වගේ වෙන්න පටන් ගත්තොත් උඩ කවුරුත් බාධා කරන කෙනෙක් නැහැ නිසා ඒ ආකල්පේ සකස් කරගන්න කියලා අපි යන් ඊගාව ප්‍රශ්නෙට. අවසර ගෞරවනීය ස්වාමින් වහන්සේ කයට සිත යොමු කර මම දැන් මෙතන යයි මෙනෙහි කර සක්මන ඔසවනවා තබනවා යයි සතියෙන් කළෙමි. ටික වේලාවකින් පර්යංකයට වාඩි වීමි. ඊයේ දිනයේ ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි කයට සිත යොමු කළෙමි. හොඳින් නාසිකාව මැද සුලන් ධාරාව දන දන ටික වේලාවක් සතියෙන් සිටින විට සුලන් ධාරාව පටු වී කෙටි වී නැති වී ගියේය. ටික වේලාවක් එම නිශ්චල බව අත්විඳෙමි. ඒ අතරතුර එක් විටක් රුධිර නාලවල රුධිර ගමන වැනි හඬක් අත්විඳෙමි. අනතුරුව දිග හුස්මක් සමග නැවත හුස්ම රැලි නාසිකාව තුලින් ගලනු දැනුනි. නමුත් දැන් එම හුස්ම රැලි ඇරඹුනේද පටු කෙටි හුස්ම ධාරා වශයෙන්ුයි. නැවතද පෙරසේම නිශ්චල බව අත්විඳෙමි. ඔබ වහන්සේ එවැනි චක්‍ර 10ක් 15ක් එක දිගට බැලීමට උපදෙස් දුන්නද ලැබුණු කාලය අනුව එක දිගට 8ක් 10ක් වැනි ප්‍රමාණයක් බැලීමට හැකි විය. නමුත් මෙම ආශ්වාස ප්‍රශ්වාස එක දිගට ටික වේලාවක් අත්විඳින විට පෙරසේම හඬවල් වලින් වේදනා වලින් සිතුවිලි වලින් බාධා පැමිණේ. එහෙත් මූල කර්මස්ථානයට નિરાයාසයෙන් සිත යොමු වේ. ඒකාකාරී බවක්ද දැනේ. ගරු ස්වාමීනි මෙම ක්‍රියාවලිය දියුණුව සඳහා මා තවදුරටත් ගත යුතු ක්‍රියාමාර්ග සඳහා පාද නමස්කාරයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔය මේ විදිහ 8ක් 10ක් කරපෙන්න මේක හරි මේක තමයි කරන්න ඕන කියලා ගියොත් ඉස්සරහට පැයක් ඇතුළත 20ක් 25ක් වෙන්න පුළුවන්. ඒතකොට තමයි තේරෙනවා කලබල වෙන්නෙත් මට උනාට නෙවෙයි tempat වෙන්නෙත් මට උනාට නෙවෙයි. ඒ යන තාලේ යන දිලා බලන්න හිටියොත් පේනවා එnde ende ende ende එකට හුරු වෙනකොට මේකෙන් කිපෙන ගතිය, පෙලෙන ගතිය, කෙලෙසෙන ගතිය අඩු වෙලා මේක කොහෙදෝ යන්නේ එකක් මේකට හිත කරදර ගන්න එපා කියලා එන්න එන්න තේරෙනවා තේරෙන්න වැඩි වෙන්න නම් මේ චක්‍ර වැඩි වෙන කම්ම නැත්නම් වැඩි චක්‍ර ගානක් බලන කම්ම භවනා කරන්න නැත්නම් අපි එක්ක කැළඹීමට කැමති වෙනවා tempතට වෛර කරනවා නැත්නම් tempතට කැමති වෙනවා කැළඹීමට වෛර කරනවා මේ දෙකම සිද්ධ වෙන්නේ මට ඕනට නෙවෙයි කියන එක වැටහෙනකන් ඒ වාර ගාන වැඩි වෙනකන් ඔය ක්‍රමයටම දිගටම යන්න කියන එකයි උපදේශය ගරුතර ස්වාමින් වහන්ස උදෑසන සක්මන් භාවනාවේ යෙදී සිටියේදී ලනුපැදුරේ රළු බව හොඳින්ම දෙපයට දැනුනි. දෙපස් දෙපයෙහි තද බල ලෙස බරක් දැනුනි. මා මෙසේ පැය භාගයක් සක්මනෙහි යෙදී පර්යංකයට ගිය මොහොතේදී දුර ගමනක් ගොස් පැමිණියාක් මෙන් ඉක්මනින් ආශ්වාස ප්‍රශ්වාසය දැන් මොහොත දැනි මොහොතකින් සියුම් වී නොදැනී ගියේය. ඉන්පසුව ඊටමත් සැහැල්ලුවක් ශරීරයට දැනුණු අතර ශරීරයේ වලාකුලක් තුලට ගිලා බසින්නාක් මෙන් පහත් වී පහත් වී ගොස් පුලුම් ගොඩාක් මෙන් ස්ථානයක නතර විය. ඊටමත් සැහැල්ලුවක් ශරීරයට දැනුණු අතර පාවෙන ගතියක් දැනුනි. මේ අවස්ථාව මම හොඳින් දැන දැන සිටියෙමි. පර්යංකයට වාඩි වී හරියටම පැය භාගයකින් මා පියවි සිහියටපත් උනේමි. මේ අවස්ථාව පහදා දෙන ලෙස ඔබ වහන්සේගේ දෙපා නැමද කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ උතුම් ශ්‍රී සද්ධර්මය බොහෝ පිරිසකට අවබෝධ කර දීමට හැකි ධෛර්ය ශක්තිය දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේ පීවිසියට ආවට පස්සේ දැන් භාවනා පටන් ගත්ත කෙනෙක් වගේ අලුත් ඉපදිච්ච බබෙක් වගේ ඒ මතුවෙච්ච පියවිසි එහෙමත් වෙන්න උදව් කරපු අරමුණ අරන ආය භාවනා කරනවා. ඊට පස්සේ ආය තැම්පත් වෙන කම්ම යන්න ඕන. ඊට පස්සේ තැම්පතු ආය කැඩෙනවා. ආයෙත් තැම්පත් කරනවා. කොහොම ඉතලෙකට විනාඩි 30ක් ගියාට දෙවෙනි සැරේට එච්චර වෙලා යන්නේ. ඔහොම යනකොට යනකොට තේින පටන් ගන්නවා. නතර කරන්න එපා. කොයි හරස්කඩේ තිබ්බත් අරමුණක් නැත්තම් සතුටින් අවදිින් ඉන්න. අරමුණක් තියෙනවනම් තියෙන අරමුණ දිගේ භාවනා කරන්න. එතකොට තේරෙන පටන් ගන්නවා. මේ කරවගත්ත රෝදේ දිගට දිගට දිගට Java කවන්න ඕනේ. Java කවන්න කවන්න වශී වෙන්න පටන් ගන්නවා සංසිද්ධිය. ගෞරවනීය ස්වාමින් වහන්ස මා සක්මන් භාවනාවේ දින 3ක්ම යෙදුනේ ඔබ වහන්සේගේ කමඨහන් අනුවයි. නමුත් මාහට එම දවස් තුනේදීම සිත එකලස් කර ගැනීමට නොහැකි වීම පිළිබඳව මා ඊටාම කනගාටුවෙන් පසු වූ යෙමි. එයට හේතුව ඊටාම දුර්ලභව මාහට මෙම අවස්ථාව ලැබුණත් මට භාවනාවේ ප්‍රතිඵල අත්දැකීමට නොහැකි වේය යන දුකයි. වරහන් ඇතුලේ මේ අවස්ථාව මාහට උදා කර දුන් වීබැද්ද මහතාට සහ එම මැතිණියට පළමුව මම පින් අනුමෝදන් කරමි. ඒ කියන්නේ මේ කලබලේ ලබා ගන්න උපස්ථාව අවස්ථාව ලැබුණාය. බලාපොරොත්තු සුන්වීමක් ඇති කර දෙන්න උදව් කරපු දෙන්නටයි මේ පින් දෙන්නේ. මටත් දෙයි දන්නේ. මටත් ටික පින් ටිකක් අයින් කරුවා නම් හොඳයි ඔය ගාම. ගරු ස්වාමින් වහන්ස අද හිමිදිරි පාන්දරම ඔබ වහන්සේගේ ධර්මදේශනාවකදී ලබා දුන් අනුශාසනා පරිදි මම මගේ සිතට උපරිම ස්තුති කර සිතට කතා කොට සක්මන් භාවනාවේ යෙදුණෙමි. එම සක්මන් භාවනාවේදී ඔබ වහන්සේ ලබා දුන් කමඨහන් අනුව පළමුව භාවනාව ආරම්භ කර ශරීරයේ ඇති කුණුප 32 පිළිබඳ වරහන් ඇතුලේ බිත්තියේ එල්ලා ඇති මම මෙනෙහි කරමින් සක්මනේ යෙදුණෙමි. ගරු ස්වාමින් වහන්ස මට බාහිර කිසිම අරමුණක් හෝ සක්මනේ කිසිම අපහසුාවක් නොමැතිව පැයක් පමණ සක්මන් කළ හැකි විය. අද මම ඊටාම සතුටින් ලැබෙන හැම තප්පරයක්ම සක්මන් භාවනාව කරමින් සිත එකලස් එකලස් බව ලබා ගතිමි. ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවට වාඩි වී ඔබ වහන්සේ ලබා දී ඇති මූලික කමඨහන් අනුව භාවනාව ආරම්භ කළෙමි. විනාඩි 5ක් වැනි කාලයකදී මගේ සිත එක්තැන් වේ. ඒ විනාඩි 5 තුල ආරම්භයේදීම මම දිග සුසුමක් පිටකර භාවනාව ආරම්භ කරමි. දිග හුලන් රැල්ලෙන් පසුව එන එන විදිහට වරහන් ඇතුලේ දිග කෙටි ආශ්වාස ප්‍රශ්වාස වෙමින් ඊටාම පහසුවෙන් ආශ්වාස ප්‍රශ්වාස නොදැනී යයි. ඉන්පසුව මාගේ බෙල්ල පුළුවන් තරම් පහළට කවුදෝ අදිනවා වගේ ගොස් පහළම නතර වේ. මම ඊටාම අපහසුවෙන් ටිකින් ටික බෙල්ල කෙලින් කරගතිමි. ඊට පසු මා පිටිපස්සට දෙපැත්තට යන අතර මා පිටිපස්සට යන විට මට දැනෙන්නේ මම පිටිපස්සට වැටී කියාය. මම ඊටාම අමාරුවෙන් ඉදිරියට විත් භාවනාවේ සිත යොදවමි. මේ සියලුම දේ වන්නේ මාහට සිහිය පවතින විටදීය. එහාට මෙහාට පහලට යන විට දැනෙන වේදනාව භාවනාව අවසානයේදී නොමැත. සමහර අවස්ථාවලදී රතු පාට, දම් පාට, නිල් පාට ආලෝක පෙනේ. ගරු ස්වාමින් වහන්ස මාගේ ඉදිරි භාවනාවට උපදෙස් පතමි. ගරු ස්වාමින් වහන්ස නිවන මෛත්‍රී බුදුන් බුදු වෙනතුරු ලබා ගන්න පමා කළ අපට ඔබ වහන්සේ ඒ එතෙක් පමා කළ යුතු දෙයක් නොවන බවට පෙන්වා දෙමින් නිවන සොයා අඳුරේ අතපත ගා සිටි අපට මේ ගෞතම බුද්ධ ශාසනයේදී ලබාගත හැකි බව පෙන්වා දෙන්නේ අපේ අපේ පිනට මේ කපට පහළ වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් ලෙසයි. මේ දින හතර තුලදී මට ලැබුණු සතුට, ප්‍රීතිය හා අවබෝධය මාගේ 55 වසර පුරාවටම ලැබී නැති බවත් ඔබ වහන්සේ මීට කලින් මුණ ගැසීමට නොලැබුණේ සංසාරේ මහා පව් කර ඇති නිසා බවත් මට සිතේ. ඔබ වහන්සේ මේ කරන්නා වූ සාසනික සේවය තව තවත් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවායි කියා ගෞරවයෙන් හා භක්තියෙන් ඔබ වහන්සේට ආශිර්වාද කරමි. තෙරුවන් සරණයි. කලින් පිළිණෙච්ච ටික බෙදන්නේ නැතුව උණුණු බත් ටික බෙදුවා නම් කන්න තිබ්බා මේක. අර පිළුණු වෙච්ච ලන්දක් ගෙනල්ලා ඇදලා දාගෙන දවස් 3 සවුත් 3යි කියලා කියන මිනිගුණක් ඇදලා දාගෙන කියලාම තියෙනවා භාවනාදී කුණු වෙච්චවා දාන්න එපා ඉස්සරහට. සතුටු තැනකින් පටන් ගන්න ඕන. ඒක කීවන මනුස්සයවත් එකතු වුණා ලියුමේ අනික් කොනේ ඉඳලා කියවන්න පටන් ගත්තා නම් ෂෝ. හරි හරි ආසාවක් තියෙනකොට කුණු කන්දලේ කියන්නේ. ඒකට වෙ ජොලියකුත් තියෙනවා. දවස් තුනක් විතර සවුත් වෙලා දැන් හරි ගියයි කියලා. භාවනා විදි කියනවා මේ නරිය බල්ලයි කතා පැත්තක දාලා හොන්දටම හරිය ටික විතරක් කියනවා නම් කාටත් වෙන්නේ ඕකම තමයි. ඔක්කොමලා අනාගෙන කාගෙන නාගෙන ලඳු ගස්සේ රිංගලා රිංගලා ගිහලා තමයි හම්බ වෙන්නේ. ඒතර හිතෙනවා ඒ ගියේ ගමනේ වෙහෙස කතා කරන්න හරිය සර්වඥාන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරපේව ගැන කතා කරනවා වගේ. ඒත් ඒක ඉස්සරහට දාන්න එපා. වචන රචන ලස්සන කරන්න හොඳයි. නමුත් මේක සාහිත්‍ය කෘතියක් නෙවෙයි. ඒ නිසා මේ පස්සේ වෙච්ච ටික ඉස්සරහින් ලිව්වනම් ඉදිරිපත් කිරීමේ දක්ෂතාවයට ස්තුති කරන්න පුළුවන්. දැන් භාවනාවට මුකුත් කියන දෙයක් ඕක තමයි ක්‍රමී. අනිත් දවසේ කියනකොට ඒ පූර්විකාව අවශ්‍ය නැහැ. පෙරවදනක් අවශ්‍ය නැහැ. තමන්ට හොඳටම අරමුණු මුදුන්පත් වෙච්චලාව කියන්නේ. එතකොට ඒකෙන් කේන්දරේ බැලෙනවා. එහෙ නැත්නම් පේනේ කියවෙනවා. දැන් මේ පේනේ නොපේනේ වෙලාදී පටන් ගන්නකොට එන විතරක් කියවනවා. අනවශ්‍ය දේවල්. මම මේ දඬුවම් කරන්න කියනව නෙවෙයි. නමුත් මම අයින් කරන්න මූලික උපදෙස් දීලා තියෙනවා. ඒ තියෙද්දිත් ලියවට තරහකුත් නැහැ. අනිත් දවසේ ලියනකොට ලියන්නේකුත් නැහැ මං හිතන්නේ. මම ඔක්කොටම හෙන්නයි මම මේ කියන්නේ. තමන්ට හරිය හොඳ එකකින් පටන් ගන්න. එතකොට හරි ප්‍රසන්නයි භාවනා කමටහන් මේ වார்த்தාව. තෙරුවන් සරණයි. දහම් ගැටලුවකි. පින්වත් ස්වාමින් වහන්ස මෙම ගැටලුව ඔබ වහන්සේ ඊයේ දේශනයේ ඔබ වහන්සේගේ ඊයේ දේශනයට සම්බන්ධවයි. ඊයේ දේශනයේද ඔබ වහන්සේ පැවසූ පරිදි සූර්යාලෝකය කාචය මත නාභිගත වීමේදී එක් අවස්ථාවකදී කඩදාසියක් ඇල්ලුවොත් ගිනිගන්නාමෙන් සීල සමාධි ප්‍රඥා වීරය සහ සර්දා එකට එකතු වෙන අවස්ථාව නැවත නැවත සිදුවන දෙයක්ද එක්වරක් පමණක් සිදුවන දෙයක්ද ඒ ගැන පහදා දෙනමින් ඔබ වහන්සේගේ දෙපා නමද ඉල්ලමි ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අපගේ ධර්ම ගමනට ඉමහත් උපකාරයකි ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදු වේවා ඉතින් Tamanda වෙලා වෙච්ච දෙයක්ද නැත්නම් අත්දකලා තියෙන එකක් නම් කායින්වත් අහන්න එපා අංග සම්පූර්ණ වෙනකන් දහස්වරක් ඕක සිද්ධ වෙනවා කවදා හරි ඔක්කොම හරි ගිය දවසේ තේරෙන්නේ ඒක තමයි වෙන්න තියෙන්නේ. ඒක න්‍යාය චිත්ත නියාමයක් උතන තියෙන්නේ. අපිට පදම නාභිය අහුනේ නැතුණාට නාභිය කියන එක අපි හොයලා ගන්න එක නෙවෙයි. හරියට හැටමැඩ කළා හරියට නාභියට අල්ලපු ගමන් පිච්චෙන. ඉතින් ඒක සැරයක් වුණත් ලක්ෂ වාරයක් වුණත් ඔච්චරම තමයි. ඒක වෙනකන් නම් නැවත නැවත වෙනා වගේ පේනවා. ඒක සැරයක් වුණාට පස්සේ ඉතින් ආයෙක ප්‍රත්‍යක්ෂයට වුණාට පස්සේ ආයෙ ඔප්පු කරලා පෙන්වන්න දෙයක් නැත්තේ නෑ ඒකේ. ඊට පස්සේ ඒක සුත්තමය ඥානකුත් වෙනවා, චින්තාමය ඥානකුත් වෙනවා, ප්‍රත්‍යක්ෂ ඥානෙත් වෙනවා. ඉතින් සමේක කරලා බලන්න එක සැරේද දහස් වරද කියලා උත්තර දෙන්න කිව්වොත් නිකන් අහු වෙනවා ප්‍රශ්නෙට. ඒ නිසා Taman කරපු එක කෙරුණාද තේරුණාද මොකක්ද අත්දැකීම කියලා පොඩ්ඩක් හරි දැම්මනම් මේක හුදු දහම් ගැටළු ප්‍රශ්නයකට වැඩිය භාවනා කමඨාන් සුද්ධ කිරීමක් වෙනවා. ඒ නිසා මේක නැවත නැවත කරලා අත්දැකීමත් සහිතව ඉදිරිපත් කරන්න කියලා අපි අංගිකාව ප්‍රශ්නය. ස්වාමින් වහන්සේ අපි හොඳින් ඉන්දිත් සතුටින් ඉද්දිත් හැමදේම පේන්නේ හොඳ විදිහට. වැරදි අඩුපාඩු දුෂ්කරතා ප්‍රශ්න අනිත් අයව පවා පේන්නේ හොඳ පැත්තෙන්. ඒත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙද්දිත් ඊට හාත්පසින්ම වෙනස්. හොඳ දේවල් පවා පේන්නේ නරකට. හැම දෙයක්ම නුහුරට මීට හේතුව මොකක්ද දෙවැනි අවස්ථාවේදී අප හිත පවත්වා ගත යුත්තේ කෙසේද? තෙරුවන් සරණයි දැන් කැඩෙන දීගේ හේවනල්ලත් ඇදයි කියලා මේ ප්‍රේමයෙන් ආදරෙන් තමයි දින කතාවද බඳින්නේ. හැබැයි ඉතින් පිටපොට ගිය ගමන් ඒකා පරට්ටි හැතිරි ඒ කියලා නඩු කියාගෙන නඩුකාරයෙක් මැදි කරන ගහ බැන ගන්න හැටි බලනකොට බැඳෙන්නේ නැති එකන හරි සතුටක් තියෙනවා මට. කොයි එකත් බලන හැටි තමයි. ඒ නිසා කියනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව දෑ දී කබර ගොයාක තල ගොයා කරගන්නත් පුළුවන්. තලගෝයා කබරගෝයා කර ගන්නත් පුළුවන්. ඒකට අනික් කට්ටිය වගලා ගන්න බැරි කනගාටු විතරයි අපිට තියෙන්නේ. අපි මේ දකින්න විදිහට මේ ළඟ ඉන්න කෙනා දැකන හරිම යාළුවෙක් කියලා හිතනවා. ඒ විදිහට විරුද්ධ වූ දැක්කොත් ඌවත් මරන්න හිතනවා. ඒ නිසා ඉස්ලාම් බුදුහාමර කියන මේ කණ්ණාඩි සුද්ධ කරගන්න ඔය පේන දේවල් වලට අහු වෙන්න එපා. ඒ පේන්නේ Tamange හිතේ තියෙන දේවල් තමයි. දීකියට කවුරුවත් කැමති නැහැ. ඔක්කොමලා හිතන්නේ නැහැ මේ තියෙන දේ පේනවා, පේන දේ තියෙනවායි කියලා. කද්දාවත් තියෙන දේ පේන්නෙත් නැහැ. පේන දේ ඇත්තෙත් නැහැ හිතන. එදාට සෝවන් වෙනවා. එදාට ආර්ය භාවයටපත් වෙන නිසා මට හිත සන්තෝෂන ලෝකේ හරිම ලස්සනයි. මගේ හිත කැතන ලෝකේ හරිම කැතයි. එනිසා අපි දවස පුරා කොච්චරක් සන්තෝෂෙන් ජීවත් වෙනවද කොච්චරක් කනගාටුවෙන් ජීවත් වෙනවද කියලා කියන්නේ අපි කොච්චරක් අත්තිකිලමතාන් යෝගේද කාමසුකල්ලි කාණ යෝගේද කියලා. ඒක දැක්කට පස්සේ සතුටින්ම ඉන්න ඕනකමක් ඉන්නේ නැහැ. මොකද සතුටින් ඉන්නවා කියලා කියන්නේ සංගපයපමක් විතරයි. මේ ඇති හැටි දැක් ගන්න පුළුවන් වෙන්නේ අපි මේ දකින්නේ අපිම වාගත්ත ලෝකයක්. දකින්නේ අපේ හිත විසින් මවනලද ලෝකයක් කියලා තේරුම් ගන්න කිව්වොත් තුඟ දෙනෙක් කියනවා මේක ගූඪ ධර්මයක්, গুপ্ত ධර්මයක්, භෞතික විද්‍යාව නෙවෙයි කියලා. ඒ නිසා ඒ තියෙන හැඟීමෙන් අරමුණ දිහා බලන්න මන්ට භාවනා හරියනවා කියන ජයග්‍රහය හැඟීම කිව්වොත් භාවනා හරි. වර්ධකන ගියොත් පටන් ගන්නකොටම ඌනේ චුච්චුක් ගෑවොත් පාංගිරිත්තේ දැක්කොත් ආයෙනම් භාවනාව සෞතුයි. එනිසා ඉස්සරහට වතුර කලයක් කරන ගෑනු කෙනෙකුට එන්න කියන්නේ හැමදාම භාවනා කරන්න යනවා. සුබ නිමිති. ඒවා තමයි දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල කියලා බුදුහාමි පහළවෙනි ඉස්සලා තිබුණ කෝලම්මගේ. තමන්ගේ හිත තමයි මේ සේරම සේරම. ඒ නිසා අපි කාට දොස් කිව්වත් ඇතුලේ තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒක මේ මතයක් වශයෙන් පිළි අරගෙන ඇති හැටිය දැකීමයි ඕන කරන්නේ. හොඳ නරක නෙවෙයි. ඇති හැටිය දැකීමයි අපි භාවනාදී බලාපොරොත්තු වෙන්නේ. સમાප්තයි. ප්‍රශ්න ඉවරයි.